දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි දවසේ ඉතින් අපි මෙතන ලපෑයි කහමාරක පමණ කාලයක් බලාපොරොත්තු වෙනවා කවුරුත් දන්න පරිදි ධර්ම සාකච්ඡාවකට හිත යොදන්න ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් මේ ලිඛිත ප්‍රශ්න දිගේ අපි සාකච්ඡාවට බැසගනිමු ඊට පස්සේ සභාවේ අනුමැතිය පරිදි අතරමැදදී ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න කියන ආරාධනාවත් මම මතක් කරනවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ සමාජසිතක ඇතිවෙන විතක්ක මොනවා යනු මොනවාදයි කෙටියෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සමාධි හිතක් කිව්වාම උපචාරාර්පණ වශයෙන් සමත ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. ඒකෙත් අර්පණ සමාධියේදී පළවෙනි ධානයේදී විතක්ක පවතිනවා. දෙවෙනි ධානයේ ඉඳලා විතක්ක ਵਿਚාර නැති වෙනකොට මේ විතක්ක නේදෙන නිසා තමයි මේ පළවෙනි ධ්‍යානට වැඩිය දෙවෙනි ධ්‍යානේ ප්‍රනීත වෙන්නේ. නමුත් පළවෙනි ධ්‍යාන දෙවෙනි විතක්කය පළවෙනි මූල කර්මස්ථානයේ හිත නැවත නැවත නංගන විතක්කයට තමයි එතන විතක්ක කියලා කියන්නේ. එතනදී විතක්ක කියන එක නරක වචනයක් විදිහට නෙමෙයි පාවිච්චි වෙන්නේ පිට වෙන අරමුණු වේදනා සද්ද හිතිලට යන්නේ නැතුව ආනාපාන සති භාවනා කරන කෙනෙක් නම් නැවත නැවතත් වෙහෙස නොබලා එනේන චිත්තක්ෂණේ ආනාපානෙටම නංගනවා. කසින භාවනාවක් කරනවනම් අන්‍ය විහිිත නොවි පිට නොගින් ඒ අරමුණටම හිත නංවන හිතට කියනවා විතක්කේ කියලා. ඒ නිසා විතක්කේට විශේෂණ පද දෙකක් දානවා. මිච්ඡා විතක්ක සහ සම්මා විතක්ක කියලා. එතකොට සමාධි හිතක ඇති වෙන්නේ සම්මා විතක්ක. ඒ හිත කඩන්න ඇති වෙන සමාධි හිත කඩන්න ඇති වෙන සමාධි කඩන්න ඇති වෙන විතක් වලට කියනවා මිච්ඡා විතක කියලා. ඒව තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වශයෙන් තුනකුත් අපි ඊයේ කතා කරපු විදිහට ඥාති විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක, ලාභ සක්කාර පරිසංයුක්ත විතක්ක සහ පරානුද්යතා පරිසංයුක්ත විතක්ක කියලා කියන්නේ. ඒවා දාන බලමු මිච්ඡා විතක්ක වලට. කරු ස්වාමීන් වහන්සේ සතුව පීඩා ගැනීමට උපකාරී වන කරුණු කෙටියෙන් සඳහන් කරමින් ඉල්ලා සිටුවේ ඒ ටික තමයි ඉතින් මුළු බණටම කියන්නේ. ඉතින් කෙටි කරන එක තම තමන් කරගන්න එකයි තියෙන්නේ. මුළු බණටම කියන්නේ සතිය පීඩව ගන්න ක්‍රම තමයි. ඉතින් කෙටි ක්‍රම තිබුණා නම් ඉතින් බුදුහාමුදුරෝ රාහුල කුමාරයාට මේ උගන්වනවනේ. එහෙම නැහැ. ඔච්චරම තමයි තියෙන ක්‍රමේ ටික ටික ටික ටික ගණන් එක තමයි තියෙන්නේ. අපි ඉතින් කරගෙන කරගෙන යනකොට වැටෙයි ඈ. එතකොට ගරු ස්වාමීන් වහන්සේ මාය යනු සත්වයේක්ද නැත්නම් මරණය සම්බන්ධව ඇති වෙන සිතිවිල්ලක්ද සත්වයේක් නම් ඒ පින්කල කෙනෙක්ගේ භවයක්ද පව් වැඩි සත්වයේක්ද කියලා. මේක මාර ප්‍රශ්නයක් හැමදාම එනවා. ඒක හැම ධර්ම සාකච්ඡාවට නැතුව බැරි වගේ ප්‍රශ්නයක්. කොහොම නමුත් අපේ මේ තේරවාද මේකේ WS කරනවද නෙවෙයි මට මතක නැහැ දැන් ඉන්න ප්‍රොෆෙසර් ඊයේ තීසිස් එක උනේ මේ මේකේ තියෙන මේ ත්‍රිපිටකයේ කරුණු එකතු කරන එක මේ මාර සංකල්පය පිළිබඳව ඒකේ තියෙනවා අපේ අර පස් දෙනෙක් ගැන කතා කරනවා කිලේශ මාර, දේවපුත්ත මාර, මච්චු මාර, අபிසංකාර මාර තවත් මොකද්ද එකක් තියෙනවා මේ ඒ විදිහට ඒ සංකල්පය විවිධ ශේෂ්ත්‍රයන් වලදී සඳහන් වෙනවා. ඇත්තටම කියනවනම් මේ අපි එක එක වචනයකට එක අර්ථයක් අරගෙන තමයි මේ වාද කරන්නේ. එක අර්ථයකට එක වචනයකට අර්ථයක් නෙවෙයි තියෙන අර්ථ රාශියක් තියෙනවා. ඒ අර්ථ රාශිය දන්නවනම් අපි මේ කතා කරනකොට විකාරයක් තියෙන මෙතන. එක එක වචනයක අර්ථ රාශියක් තියෙනවා. ඉතින් අපි එක වචනයයි දාන්නේ, එක අර්ථයයි දාන්නේ. ඉතින් ඒකටම අල්ලගෙන කතා කරනකොට අනිත් එකන ඒ වර්තේ වචනේ පාවිච්චි කරන්නේ වෙන අර්ථයකින්. ඉතින් මේක සාමාන්‍ය අර BBC එකේ ගෙනියනවා මේ වැඩසටහන ඒක වචනයක් අරගෙන ඒ වචනේ ඉතිහාසය පෙන්ලා දෙනවා ඇමරිකන් කාර්යය එක අදහසකින් කතා කරනවා ඒ ලියුමම එංගලන්තයට ආපුවාම පස්සේ එංගලන්ත කාර්යය ඒ වචනේ වෙන අදහසකින් ඉදිරිපත් කරනවා අන්තිමට යුද්ධ. ඔයා නෑ කිව්වා කියනවා අර කියනවා තියනවා කියයි. නෑ මේ මේ වචනේ අර්ථ වෙනස්. එනිසා මේ මාර සංකල්පය පිළිබඳවත් අපේ තේරවාද සංග්‍රහ පොත්වල එහෙම නැත්නම් අටුවා පොත්වල පස්සා කාට සඳහන් වෙනවා සත්වයක් වශයෙන් සඳහන් වෙන්නේ පරනිම්මිත වසවර්තියේ ජීවත් වෙන පරනිම්මිත වසවර්ති මායя කියන එක. ඒක සාමාන්‍යයෙන් කියන්නේ බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකෙත් අතරමැද තියෙන සංදිස්ථානේ දිව්‍ය ලෝකවල අන්තිම ඉහළම දිව්‍ය ලෝකේ තමයි පරනිම්මිත වසවර්තිය. පරමිත වසවර්තියේ ඉන්න බ්‍රහ්ම දේව රාජයාට කියන්නේ පරමිච්චීස වසවත්ති දේවයා කියලා එයාට මාරයයි කියලාත් කියනවා. නිසා පින්කම් කරපුවාම යන්න වෙන්නේ යාගේ රාජ්‍යයට තමයි. බැරි වෙලා හරි දිවි ලෝකේ මනුස්ස ලෝකේ මේ බ්‍රහ්ම ලෝකේ අතර පයිලෙස්ලා වැටුනොත් වැටෙන්නේ මාරයාගේ මාර රාජ්‍යයට තමයි. ඒක ඕනම දෙයක් එයාගේ වශයේ පවත්වන්න පුළුවන්. මේ ඒක නිසා කියනවා පරිණිම්මිත අනුන් විසින් නිර්මාණය කරන ලද ඕන දෙයක් තමගේ වශයේ පැවැත්විය හැකි තත්වයක් තමයි පරණිම්මිත වසවත්ති දිවි ලෝකේ තියෙන ඒක දිවි රාජයාට කියන්නේ මාරදිවි රාජයයි කියලා. ඒක නිසා එතනදී සත්ව ස්වරූපයක් පෙන්වනවා. එහෙම නැත්නම් මරණය සම්බන්ධ ඇති වෙන හිතවිල්ලක් කියනකොට මච්චු මාර කියලා කියනවා. සත්වයාගේ මරණය සිදු කරන. නැත්නම් සත්වයක් නම් පින්කල කෙනෙකුගේ භාවයක්ද කියලා අහනවා. ඇත්ත වශයෙන්ම කියනනම් ඒක තමයි කියන්න දෙන්නේ. හුඟාවක් පින් කරපු කෙනෙක්. හුඟක් පින් කරපු නිසා ඕනම කෙනෙක් මොන නිර්මාණයක් කරුවත් ඒ මායාට පුළුවන් වශය පාත්තා. එනිසා ගමේ තොටේ සඳහන් කරනවා අලුත බැඳපු දෙන්නෙක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා ගත කරලා සල්ලිකියක් හරි හම්බ කරනවා පොතක් පතක් ඉඩමක් කඩමක් ඔක්කොම ඇති කරගත්තට පස්සේ කොල්ලෙක් ඉපදිනවා කියලා හිතමු. ඒ කොල්ලයා කොච්චරක් දුරට අම්මයි තාත්තයි හම්බ කරපු සියලු දේට අධිකාරිය පවත්නවද කියනවනම් ඒක හිතුවකාරකම් කරනකොට කියන්නේ මේක වසවත්තියයි කියලා. හම්මලා කොච්චර අන්තිලා හම්බ කරුවත් කොහම කරුවත් කොල්ලන්ට පුළුවන් නලවන්න අම්මව. උගේ එක වචනෙට දෙකට හම්මලාගේ බූදලේ සේරම වශයෙන් පවත් ගන්න පුළුවන් නිසා මේ කන වසවත්තියෙක් කියලා කියන තරහටත් නෙවෙයි ඒක කියන්නේ හොරතලෙට. එන්නේ වගේ තමයි මායයට පුළුවන් ඔය අපි කට කටයුතු කරන කාමගුණ සම්බන්ධව එහෙම නැත්නම් උපදි සම්පatti ගැන එහෙම නැත්නම් මේ කාම ලෝකේ අපි මොන දේ කටයුතු කරත් ඒ මාර රාජ්‍යය තමයි කටයුතු කරන්නේ. අපි මායයට තමයි හම්බ කරන්නේ. ඌ කැමති නම් තමයි අපිට දෙන්නේ. ඌට ඕන නම් ඒක අවවාගේ වාසියට ඕනම වෙලාවකපත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මාර දිවි රාජයාගේ මාර රාජධානියේ මාර දාසයෝ කියලා කියන්නේ අපිට. අපි කරන්නේ එයාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න අපේ අවශ්‍යතාවන් කියලා හිතලා හම්බ කර කර හම්බ කර කර දෙන්නේ ඒකට තමයි. ඉතින් ඒක දාසකමක්. පුංචි දාසකම නෙවෙයි මාර දාසකමක්. ඉතින් ඒක නිසා මේ හුඟක් පිංගදි සතෙක් කියලා තමයි සඳහන් කරන්නේ. ඒක නිසා සමහරුන්ගේ මේ ඒක පිං කරන අයගේ සාන්දර්භය සංකල්පයක් තියෙනවා. පිං කෙරුවාට පස්සේ මාරයට පිං පමුණවන්නේ. ඒ කියන්නේ ඌව ෂේප් කරගෙන හිටියාම ලේසි. ඒකටම සම්බන්ධ වෙන කතාවක් තියෙනවා. ඔය මේ පරිශී ආගමේ ඒගොල්ලන්ගේ ආමර කියන්නේ අහුරම දාස් කියලා. අහුරම දාස් කියලා කියන්නේ අසුරයා තමයි අදහන්නේ ඒගොල්ලෝ. සුරාසුර දෙගල්ලගේ අසුරයා කියලා කියන්නේ අන්තිම නීතිගරුක නැති ඡණ්ඩපරුස කිසිම දෙයක් නැහැට අහන්න නැති කෙනා. ඒගොල්ල කරන්නේ අසුරයා යාලු කරගත්තොත් සුරයා යාලු කරගත්තට වැඩිය හොඳයි. ඒ නිසා අහුරම දාස් කියන නම ඇවිල්ලා තියෙන්නේ අසුරයා කියන අන්තිම පාපතරයත් එක්ක මේ සම්බන්ධකමක් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධකමක් පැවැත්වීමක් වගේ කියලා මතක් කරලා තියෙන නිසා මේ භාවනා කරන කෙනාට හිත හීතල වුණත් බය වුණත් කියන්න තියෙන්නේ කවදා හරි මරණයට අපි සඳහන් කරනවා මේ මර කියන වචනේ පස්මර සේනා කියලා ඒකේ අනිත් පැත්තට අමර කියලා කියන්නේ අමර කියන්නේ නිවනට මරණේ නැති තැන කියන එක. ඒකෙදි තියෙන සම්බන්ධතාවය තමයි මරණය දැක්ක දවසත් පස්සේ තමයි අමර තත්ත්වයට යන්න පුළුවන්. ඒ නිසා අපි මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් දුක් ඉහළ ඉහළ දුක් අවබෝධ කරමින්, ගෙවම් කරමින්, ප්‍රතිශක්ති වඩමින් මරණ දුක දක්වම සිහියෙන් සතියෙන් ගත කරන්න පුරුදු වෙච්ච දවසේ තමයි අමරණීය தত্ত্বය කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මායя කොන් කරලා, අයින් කරලා, බය වෙලා සහලවල කරන්න බෑ. යාලු කරගෙන කරන්නත් බෑ. මොකද මොන මොන නීතියට වැඩ කරන මිනිහෙක්ද දන්නේ නැහැ මායя. ඒක නිසා අපිට සිද්ධ වෙන්නේ එයා එන තාලයක් තියෙනවනේ අපිට බලපාන ඔය කියන්නේ භාවනා කරන්න ගියාම පිංකම් කරන්න ගියාම මාර බලවේග එනවයි කියලා. ඒකට එන්න අරින්න ඕන. ඇවිල්ලා එනේන මාර බලවේගයට Taman තුල තියෙන ඉවසීමේ ශක්තියෙන් සද්ධාවෙන් සීලෙන් උත්තර දෙන්න දෙන්න දෙන්න මායාගේ හැම වේශයක්ම හැම සංඥයක්ම හැම 18 සංඥයකින්ම එනකොට මුණ දුන්නොත් බය කියන එක එහෙම නැත්නම් චකිත කියන එක එන්න එන්න එන්න අඩු වෙනවා ඊට පස්සේ මැරුණත් කමක් නැහැ කාය ජීවිත নিরপেক্ষව බණ භාවනා කරගෙන යන කෙනාට තමයි එන්නේ එන කරදරයට මුහුණ දීමින් ඇති වෙන මේ ප්‍රතිශක්තිය තුළ තමයි අමර තත්වයට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මාර්යා බැහැර කරලා කරන්න බෑ. බැහැර වෙන්න එයා කැමතිත් නෑ. බැහැර වෙන්න දෙන්නෙත් නෑ. කොහොම හරි මොන හරි ක්‍රමයකින් මේ භාවනා මාර්ගය යනකොට අතුරු අන්තරා කරනවා. අතුරු අන්තරා කරුවට අපිට කරන්න තියෙන්නේ මේක වෙන්න එපා වුණොත් මට කරදරයි මේක මගේ වැරදි වැඩක් මගේ කෙලෙසක් කියලා බය වෙලා කරන්න බෑ අපිට දැනගන්න වෙනවා මේ එන එකට මූණ දීලා මට ඒකට ප්‍රතිශක්ති වඩන්න පුළුවන්ද දවසින් දවස ඊට වඩා බරපතල ඥාති ව්‍යසන වස්තු ව්‍යසන චරිත ඝාතන සියරම ඉඳනින්න ආවට පස්සේ තමයි අපිට ඒ මර අමර තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ මම යනවා ඊගා ප්‍රශ්නෙට ගරුතර ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම තුළින් ටික ටික සමාධි වඩා ගැනීමට හේවත් සමත් වෙමි. විදර්ශනා වැඩිමිට වේදනානුපස්සන උපයෝග කරගන්නේ කෙසේද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. විදර්ශනා වැඩිමිට වේදනානුපස්සන උපයෝග කරගන්නේ මේ පිම්බීම හැකිලිම සංසිඳනකොට ඒ කියන්නේ පිම්බීම හැකිලිම සමාධිය අවශ්‍ය ප්‍රමාණයට කස කැවුනට පස්සේ ඒ සමාධිය විසීම වේදනානුපස්සනාවට ගෙනියනවා. එහෙම නැතුව වෙනම මේ වාහනයක ගියර් මාරු කරනවා වගේ එහෙම කරන්න දෙයක් නැත්තේ. පිම්බිම හැකිලිම කියන අරමුණ මතින් සති සමාධි වැඩෙනකොට ඒක හැදිලා තියෙන්නෙම ඊ ගාවට උඩ කුඹුරේ වතුර පිරෙනකොට පල්ලෙහා කුඹුරට වැක්කිරනවා වගේ කායනුපස්සන ඉවෙනකොට වේදනානුපස්සනාවට යනවා. එහෙම නැතුව වෙන ක්‍රියාමාර්ගයක් නැහැ. මේ මෙහෙම කරන්න ඕන කියලා එකක් නැහැ. ඒක නිසා හිතාගන්න තියෙන්නේ තාම ගිහිල්ලා නැත්තම් ඒ පිම්බිම හැකිලිම පිළිබඳව කායනුපස්සනාව පිළිබඳව තාම භාජනය පිරලා නැහැ. භාජනේ සන්තුප්ත භාවයට පත්ලා නැහැ. සන්තුප්ත වුණොත් වේදනාන පසනාවට ඉබේම ගමන් කරනවා. ඉතින් ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. සක්මනේ ස්වාමීන් වහන්සේ මේ movement sensation වැඩියම තේරෙන සමහර යෝගින්ට මූව්මන්ට් වැඩියම තේරෙනවද සමහර යෝගින්ට සෙන්සේෂන් වැඩියම තේරෙනවද ඒ චරිත අතර තියෙන වෙනස්කම දෙතනින් මතුවෙන්නේ. ඒ කියන්නේ නිරීක්ෂණයේදී සක්මන් කරන කෙනෙක් වශයෙන් වර එක සෙන්සේෂන් ඒ කියන්නේ දැනීම් වර එක ක්‍රියාකාරකම වශයෙන් පේනවා. Taman අදකලාද මේ කතා කරන්නේ නැත්නම් එහෙමයි සන්නස හරියට දැන් සෙන්සේෂන්ස් දැනෙනවා. මූව්මන්ට් අඩුයි. ඉතින් මම බැලුවා මේ මේකෙදි කියන්න තියෙන්නේ ගැටීම් ඒ චරිත අනුව මේ ඉස්සලා අවසාන ප්‍රශ්න දැව්වා වගේ පිම්බිම හැකිලිමෙන් කොහොමද වේදනාන පස්සනාට යන්නේ කියලා පිම්බිම හැකිලිම මුලදී බලනකොට මේ සක්මන ගැන කතා කරන්න ඕනේ නමුත් මම මේ පිම්බිම හැකිලිම කතා කරන්නේ අර ප්‍රශ්න අදාළ නිසා බලනකොට ඉස්සලා පිම්බීමේ හැකිරීමේ චලන උදරේ ලොකු වෙනවා පුංචි වෙනවා පිම්බෙනවා හැකිනවා වගේ බල බල ඉඳලා හොඳට ඒකේ පිම්බෙන වාරේ හැකින වාරේ සම වුණාට පස්සේ ඒ චලන නෙවෙයි මේ පේන්නේ මේ පිම්බීමේ දැනීමක් එනවා විඳීමක් එනවා මම පිම්බීම හැකිලිමෙන් පිටත් නෙවෙයි හැබැයි පිම්බීම හැකිලිම කියලා අර ඉස්සල්ලා දකපු සටහන් ආකාර මොකක් දැක ගන්නත් බෑ හැබැයි සෙන්සේෂන් eh, එකක් එනවා මම දැන් පිම්බීම හැකිලෙන් තමයි ඉන්නේ කියලා. ඒකම සක්මණේජි සිද්ධ වෙනවා. ඉස්සලා ඉස්සලා මේ পায় බම් পায় මේ දකුණු পায় මේ හැපෙනවා ආදි වශයෙන් බලලා ඒ භාජනේ පිරුණාට පස්සේ ගමන යන බව දන්නවා හිත පිට ගිහිල්ලත් නැහැ. නමුත් දැනීම් වගේක් තියෙනවා. ඇද්දක අරගෙන හිටියට දැනීම වගේක් තියෙනවා. එතකොට ඉබේම හිත අර කායනුපස්සනාව සම්පූර්ණ වීමෙන් වේදනානුපස්සනාවට අවුරු කරගන්න. එහෙම නැත්නම් ඒ ඒ ඒ සංකරණ මොකද්ද අපි කියන්නේ සංක්‍රාන්තිය. මේකෙන් මේකට මාරු වීම තමයි සිදු වෙන්නේ. ඉතින් ඒක ස්වභාවයෙන් වෙන දෙයක් නම් Taman දන්නවනම් ඉන්නේ සක්මන ඇතුලේ කියලා මේක හරිද වැරදිද කියලා සැක උපදවන්න නැතුව යන්න ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ ආයස්සරයක් වර එක හිත පිට ගියොත් එහෙම ආයෙ එනකොට එන්නේ චලන වලට තමයි. ආය කායන පස්සනට ඇවිල්ලා ඇස ටික වේලාවක් එක පදම් වෙනකොට ආය වේදනාන පස්සනට යනවා. අන්න ඒ වගේ ඒ කැඩෙන එකත් එතින්ති අත්‍යවශ්‍යයි කියලා කිය හැකියි. හොඳට සක්මන් කරන යනකොට සතියින් යුතුව කරන යනකොට රූප නිසා ශබ්ද නිසා එක කැඩෙනවා. කැඩෙන නිසා ආය මුලට එනවා. මුලට ඇවිල්ලා ස්වල්ප වේලාවකින් චලන ගැන අල්ලගෙන ඉඳලා ටික වේලාවකින් ආයත් වේදනාවට යනවා. ඉතින් එහෙම කරකිනකොට තේරෙනවා මේ වගේ න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මානුකූලව තමයි මේ චිත්ත නියාම ධර්මානුකූලව තමයි මේ අවබෝධය සිද්ධ වෙන්නේ. ඒක ආනාපානටත් පොදුයි, සක්මන්ටත් පොදුයි, පිම්බිම හැකිලීමටත් පොදුයි. කොයි එක වුණත් ඒ ගොරෝසු කායික ක්‍රියාකාරකම් දැකලා ඒක පිළිබඳව බය අරගෙන ආද වෙලා හොඳට පුරුදු වුණාට පස්සේ ඇඟට නොදැනීම ඒ තුල තියෙන sannivedana සංවේදනා අද්දකීම් එන්න පටන් අර ගන්නවා එතකොට නිකන් අනුන්ගේ එකක් වගේ තමයි පේන්නේ භාවනා කෙරුවට මේ වම මේ දකුණ වශයෙන් මම මාගේ කියන හැඟීමෙන් ටිකක් දුරස්ත වෙලා වැඩේ යනවා දැනෙනවා. ඒක මේ සමහරෙකුට එතකොට සැක හිතෙනවා මේ හිත පිට ගිහිල්ලා එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික බාහිර කියන දෙක පටලවිලද මොකද තියෙන්නේ කියලා. හැටි තමයි ඒ. කරගෙන යනකොට භාවනා ඇතුළට යනකොට යනකොට මම භාවනා කරනවා කියලා හැඟීමක් නැහැ. භාවනාව සක්මන සිද්ධ වෙනවා මට දැනීමක් විතරක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ සන්නංශ ඒක process එකේ කොටසක් විතරයි චරිතයට බලපාන්නේ නැහැ ඒක වෙන්නත් ඉඩ තියෙනවා නමුත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ වෙනස් වෙන දෙයක් කියලා වශයෙන් උදේ එකක් හැන්දෑ එකක් විදිහට වෙනස් වෙනවා භාවනා යෝගාවචරය විපස්සනා මාර්ගේ යනකොටත් හැඩතල වෙනස් වෙනවා සමහර විටක මේ ද්වේෂ චරිත වගේ වෙනකොට පටවි ධාතු එතනින් ගියාම තේජෝ ධාතු උග්‍රව වැටෙනවා. ඒ වගේ ලකුණකුත් තියෙනවා. හැබැයි ඒ පුද්ගලයාට ඒ චරිතයේ උපන්දානලා මරණකම්ම තියෙනවද කියලා ඉච්ඡිත බැඳීමක් නැහැ. ඒ චරිත ලකුණ වල වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. පුද්ගලයා තුළ චරිත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම භාවනා දියුණු වෙනකොට කායනපසනා වේදනාපසට හැරෙනකොටත් ලැබෙන අත්දැකීම් වල පරිණාමයක් වෙන්න ඉඩ තියෙනවා. අවුරුදු 10ක් අල්ලගන්න 2600 2590ට වැටෙන. ආ මේ ගණන් කරන ක්‍රමය. ඒක එච්චරම මේ අමාරු නෑ මේ කියනවනම් අපි පරිණිර්වාණයේ ඉඳලා 2500 සම්පූර්ණ වුණේ 56. ඊට පස්සේ එතනින්ද දැන් අවුරුදු 55ක් ගත වෙලා තියෙනවා. ඊට පස්සේ 45ක් එකතු කරපුවා එතන 100ක් වෙනවා. නෑ නෑ එතන ඉඳලා අවුරුදු 2011 වෙනකොට අවුරුදු 55ක් ගත වෙලා තියෙනවානේ. ඒ 55ට 45ක් එකතු කරන්න. ආ බුදුජානක ජීවත් වෙච්ච අවුරුදු 50 45. ඒකට සම්බුද්ධත්වයේ ඉඳලා 100යි. මේක සම්බුද්ධත්ව ජයන්තිය 2600 පහුනේ සම්බුද්ධ ජයන්තිය 2550 පහුචේක මේ 2600 මේක ගණීට අවුරුදු 45කට කලින් සිද්ධියක් ඒ දෙ සිද්ධි අපි සමරුන් දෙක අතර අවුරුදු 55ක් ගතලා තිනවා අරගත් 45ත් මේකට එකතු කරපුවා 100යි ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ 2500 ගණන් ගන්නකොට ওই දෙක අතර බරපතල වෙනසක් තියෙනවා අපේ සෑහෙන කාලයක් සිංහල ඉතිහාසයේ ගණන් කරලා තියෙන්නේ ග්‍රිගරියන් කැලෙන්ඩර් එකට. සූර්ය වාස ක්‍රමයට. ਸਰවචනාංශයේගේ සම්පූර්ණ බුද්ධ වර්ෂ ගණන් ගන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. ඉතින් හරියට මේ කාලය ඇතුළත චంద్ర මාස සහ සූර්ය මාස ගැළපීම සිද්ධ වෙලා තියෙනවද කියන එක කියන්න බෑ මොකද හැම රජ කෙනෙක්ම අවුරුදු 3කට සැරයක් අධි මාසයක් එකතු කරන නක්ෂත්‍රකාරයෝ එකතු කරගෙන චంద్ర මාස සූර්ය මාස ගලපන්නේ. ඉතින් ලංකාවේ පැවතිච්ච මේ ආරවුල් තත්ත්වයටදී හැමදාම රජුරෝ ඒ ගණනේ කරාද ඉන්දියාවේදීත් මෙහිදීත් ඒක නිසා ওই තියෙන ක්‍රමය ඔය අතරමැද කොච්චරද වරදින්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දැන් ගණනය කරන්නේ පැහැදිලිවම සූර්ය මාස ක්‍රමයට. ග්‍රිගේරියන් කැලෙන්ඩර් එකට. නමුත් අපේ වැඩපිළිවෙල යන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. ඒ නිසා මේ අතර තියෙන ලොංගක් වාද. හුඟක් වාද තියෙනවා. එතකොට අශෝක රජුර අවුරුදු හරියට 236 දිද පහළ වුණේ. එතනින් ගියාම 2500 වැටෙන්නේ හරියට 1956ටද කියනවා. එදා ඉඳලම ප්‍රශ්නේ මේවා කේස් පැලෙන තර්ක. ඒවා අපිට භාවනා කරන කෙනෙකුට ඕවා එච්චර අවශ්‍ය කරන්නේ අපිට බලන්න තියෙන්නේ අකාලික බව කාලයට වැටුනොත් ධර්ම පිළිුණ වෙනවා අකාලික කියලා කියන්නේ සජීවී දහමක් සරුවචනසේ එදා බොමැඩමුළු දියමක් සාක්ෂාත් කරාද ඒකම නම් දැන් සාක්ෂාත් කරන්නේ කාලේ වෙනසක් නැහැ අකාලිකයි අපි බලන්නේ ධර්මය අකාලික කරන්න සම්දුට්ටිකෝ අකාලිකෝ කියන විදිහට එතකොට කාලමානයට අහු වෙන්නේ එතකොට අපිට තර්ක කරන්න ගහපා දෙන්න මොනවාක්වත් එතකොට ඇත්තටම සතිය යුක්තව අකාලිකව ගත කරනකොට ওই ප්‍රශ්නයක් එන්න විදියකුත් නැහැ මාල්නියක්යි දෙන්න එකතුලා කතා කරන්න වෙලාවකුත් නැහැ. ඒ කියන්නේ තන්නේ කර ওই ට්‍රක් එකෙන් එළියට බෑලා දුර දිග ගිහිල්ලා පියවර දෙකක් තුනක් ගිහිල්ලා ඔය අහුවෙන වෙලාවල් නරක වැඩ ට්‍රිට් වල කරනවා කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව ආනාපානසති භාවනාවේ කොටසක් වශයෙන් ගන්න නැද්ද නැත්නම් ඒක තනිකර වෙනම භාවනාවක් දෙකම උත්තර දෙකම ඇත්ත උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ආනාපාන සතිය ආධුනිකයෙක් වශයෙන් ඇත් එක වහගෙන ඉඳගෙන ඉනකොට අහුවෙනවා නම් ඒකත් ලොකු ලාභයක්. මොකද අහුවෙන්නේ නැති ඇත්ත ගොඩක් ඉන්නවා. පටන් ගන්නකොට ආනපනේ අහුවෙන්නේ නැති ඇත්ත ගොඩක් ඉන්නවා. අහුවෙනවා නම් ඒක ඇත්තටම හොඳ සංවේදී මනසක් තියෙන්න ඕනේ හුස්ම වදින තැන හෝ හුස්මට ඉතුරු කරලා අනිත් ඔක්කොම අනික් ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම වහන්න පුළුවන් වෙලා වැහුවට පස්සේ සබකෝල නැතුව කලබලයක් නැතුව මේ ආනාපානෙ දැක ගන්න පුළුවන් ඒක ලොකු දෙයක් තමයි. ඒක කරගෙන යනවනම් සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට ආනාපාන සති ආනාපාන පබ්බය ඊට පස්සේ ධාතු මනසිකාර පබ්බ නවසීවතික පබ්බ නැ දෙචිස් කොට අසුබේ ධාතු මනසිකාරයේ ආදි වශයෙන් තමයි ආනාපානෙ තුලම කොටස් පෙන්න වෙන්නකට වෙන්නකට යනවා. ඉරියාපත පබ්බ ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බ ඊට පස්සේ කාය කායගත සති ඊට පස්සේ ධාතු මනසිකාර වශයෙන් ආනාපානෙ ඇතුලේ කාගෙන කාගෙන යනකොටත් යනවා. නමුත් යම් වෙලාවකට කාට හරි ආරම්භක භාවනාවක් වශයෙන් ආනාපානෙ අහුවෙන්නේ නැත්තම් ඊට පස්සේ කියනවා සමතක යන්නේ එකනනම් සමතේට බර ගුරුවරු පිම්බි මැකිලි මල්ලලා දෙන්නේ නැහැ මොකද පටන් ගත දනම විපස්සනාවට යන්නේ. ඒ අත්ව කැමති නැහැ සමතේ නොකර පිම්බි ආනපා විපස්සනාට යනවයි කියන මතයට කැමති නිසා දෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න මෙහෙම නගන්න පුළුවන්. ධාතු මනසිකාරයේ සහ ආනාපානය ධාතු මනසිකාරයේ සහ පිම්බීම හැකිලිම දෙකක් දෙකක්ද කියලා ප්‍රශ්න ගන්න පුළුවන්. පිම්බීමේ හැකලින් පටන් අරගත්තත් ධාතු මනස්කාට යනවා. නමුත් යම් සිද්ධි තියෙනවා යම් යම් උපාසක උපාසිකාව ඉන්නවා ආනාපානෙ හිත යන්නේ නැහැ. එතකොට ඒ කෙනාට වෙන සමත උපක්‍රම වශයෙන් බුද්ධානුස්සති මෛත්‍රිය අසුභ මරණසති අල්ලන්නෙත් නැත්නම් එයාට ධාතු මනස්කාරයෙන් පටන් ගන්නවා. ඒ පටන් අරගන්නේ ප්‍රයෝගයෙන්. ඒ ප්‍රයෝග කරනකොට ඉස්සල නම් ආනාපානට ගිහිල්ලා ආනාපාන සතිය වඩලා ආනාපාන සතියෙන් ධාතු මනසකට එන්න ඇරියා. දැන් එහෙම නෙවෙයි ආනාපානේ නෑ සතිය නෑ අසත්‍යමත් වූ ආනාපාන නැති කෙනාට ධාතු මනසිකාරය ගන්න ගියාම ඒව ගුරුවරු හදලා තියෙනවා එක එක උපක්‍රම තද ගව තද බව අපේ හිතට අල්ලලා දෙන්න ඕනේ අපිට. ඒ නිසා හොඳට වාඩි වෙලා, ඒ කියන්නේ කය පහසු වාඩි වෙලා Tamange ඥාන දස තියෙනවනේ කෙලවරීමේ ඒක දිවේ කෙලවරෙන් අත ගන්න කියනවා. එතකොට තද ගතිය කියන එක අවබෝධ කරලා දෙනවා මේ තමයි තද ගතියට ඇඟ ඇතුළෙන්ම අත්දැකීම. ඊට පස්සේ තොල් දෙක පොගවලා දිවෙන් පිරිමැදින්න කියන මුරුදු ගතිය හඳුල්ලා දෙනවා. ඊට පස්සේ හිතට වද්දනවා මේක. මෙතන තියෙන තද ගොරෝසු ගතිය, තොල්වල තියෙන මුරුදු ගතිය කියලා. එතනින් ගියාම වාඩි වෙලා අත තියාගෙන ඇඟිල්ලක් විතරක් නිකන් ඇස් දෙක වහගෙන ඇඟිල්ලක් විතරක් කොල්ලනකොට සැහැල්ලු ගතිය සැහැල්ලුව යමක් කරන ගතිය. එහෙම නැත්නම් නැගිටින්න හදනකොට ශරීරෙම තියෙන බර ගතිය ඒ වගේ යම් යම් උපක්‍රම හදලා ශරීරය තුලින්ම මේ මෘදු ගතිය මෙහෙමයි තද ගතිය මෙහෙමයි බර ගතිය මෙහෙමයි හැලු ගතිය මෙහෙමයි චලන වෙන ගතිය මෙහෙමයි, ස්ථිර වෙන ගතිය මෙහෙමයි, වැగిරෙන ගතිය මෙහෙමයි කියලා ඒක කරලා පෙන්නලා හිතට වදනවා. එක එක එක එකක් මේ නිකන් සුද්ධ කොටස් වශයෙන් පෙන්ලා දීලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත දාලා බලන්න කියනවා දැන් මොකද්ද වැටෙන්නේ කියලා බර ගතියක්ද සැහැල්ලු ගතියක්ද උණුසුමක්ද සිසිලසක්ද ආදි වශයෙන් අර හඳුනා දීපු ගතිය අනුව මොකාකාරී එකක් සාමාන්‍යයෙන් ඔය පැවැත්මේ තියෙනවා එතකොට ධාතු මනසිකාරය හඳුන්වා දීලා කරන්නේ ඒක ඇති වෙන එකක් නෙවෙයි ඇති කරන එකක්. එතකොට ආනපානයයි ධාතු මනසිකාරය වෙනස්. එහෙම නැත්නම් ස්වභාවික ක්‍රමේ නම් ආනපානි කරගෙන යනකොට ආස්වාසිය ඇතුල් වෙනකොට සීතලයි පිට වෙනකොට උණුසුමයි කියවම තේජෝ ධාතුව වැටෙනවා. සමහරලාට මේ හුස්ම දිහා බලා ඉනකොට වතුර ප්‍රවාහයක් ඉහළ පහළ යනවා වගේ තියෙනවා. සමහරට වාත ප්‍රවාහයක් ඉහළ පහළ යනවා වගේ පේනවා. සමහරට කුඩු පිටි වගේ අංශු ප්‍රවාහයක් ඉහළ පහළ යනවා වගේ පේන. ඉතින් අංශු තියෙනවා නම් අපි ටික පටවි කොටට දානවා. ප්‍රවාහයේ වතුර වගේ වැටෙනවා නම් තේජෝ වශයෙන් ගන්නවා. වාතයේ ගැටෙනවා නම් වාත ධාරාවක් විදිහට ගන්නවා. කම්පන චංචල ගති ආනාපානය ඇතුළෙම ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ ඉස්සර ඔය කතා තියෙන දැන් අට්ටික භාවනාව කරකිනකොට අට්ටි අට්ටි කියනකොට ඒක පාරම රහත් වෙනවා. වෙන්නේ කොහොමද? ඇත්තටම කියන්න තියෙන්නේ බූරුවාගේ කොන්ද මොකද්ද? ඔට්ටුවගේ කොන්ද කන්න පිදුරු ගහ කියන කතාව අහලා තියෙනවා. ඒක ආරාබිකරේ තියෙන කතාවක්. ඔට්ටුවෙකුට දරන්න පුළුවන් බරක් තියෙනවනේ. ඉතින් ඒ හා සමාන අන්තිම දරන්න පුළුවන් තරම් පිදුරු පටවනවා පටවනවා පටවනවා දැන් ඔළුව ඔටුව කොන්ද කැඩෙන තරමට එක ගහක් දාන්න කොන්ද කැඩෙනවා කියනවා. එතකොට ඒ බූරු ඔටුවගේ කොන්ද කඩපු පිදුරු ගහ කියලා කියනවා අපි ඒකට. ඒසොට තේරෙනවානේ ඊට ඉස්සලා ඌට ඇති වෙන්න පටවලා තිබෙන නිසා අර ගහ දාපු ගම දැන් අනුවාපනය කරනකොට අන්තිම ටයිට්‍රේෂන් කරනකොට අන්තිම බිඳුව වැටෙනවත් එක්කම කලර් එක වෙනස් වෙනවානේ. ඊට 3-4 සැරයකට ගිහිලා තමයි අපි දැනගන්නේ 29.05ද 29.04ද කියලා අල්ලගෙන දැන් තියෙන ටයිට්‍රේට් කරන්න අන්තිමට 0.45ද 0.5ද 4ද කියලා අල්ලන්නේ. ඒකෝට අපි සීරුවෙන් හරියට ඩ්‍රොප් එකක් දාපු ගමන් ඊට ඉස්සෙල්ලා මැද වලාවක් ඇති වෙලා පාට නැතිලා යනවා. ඒ හදලා හදලා හදලා කලවම් කරලා කලවම් කරලා තියලා බින්දුවක් දාපු ගමන් සදාකාලික වෙනසක් ඇති. ඒත් අර බින්දුවට තමයි ඔක්කොම නම්බුව යන්නේ. එච්චරයි. නමුත් එතෙන්ද එනකම්ම යන වැඩපිළිවෙලකින් තමයි ඒ ඔය ඔය දැන් ඔය ලංකාවේ ලෝකේ සම්මාන පුදුනයි කියලා තියෙන්නේ. ඔය කොන්ද කඩන පිදුරු ගහට තමයි පුදන්නේ. අච්චර පුරව පිදුරු ගස්වල පිදුරු කන්දට සත පහක සැලකිල්ලක් නැහැ. අර කොන්ද කඩන පිටුරු ගහ කියවම මෙයා තමයි රට දිනුවේ මෙයා තමයි යුද්ධ ප්‍රධානමනු කියලා මොන විකාරද ඊට යටින් එන පිටුරු කන්දක් තියෙනවා උන්ට සත්ත පහක දලකිල්ලන්නේ ආනාපානෙ වුණත් එමය භාවනාවේදී වුණත් එමය සිද්ධියක් වෙනකොට සිද්ධියේ තියෙන සිලිලාරේ ඒ සිද්ධියේ තියෙන උත්කෘෂ්ටත්වය දකින්නේ විශාල පසුබිමකින් ඇවිල්ලා ඊකෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා ඒකට සලකනවා කියන එකේ දෝෂයක් නෑ නමුත් අපි මතක තියාගන්න ඉතිස්සලාව කන්ද ගොඩ ගැහිලා තියෙන කන්ද තමයි වටිනාකම තියෙන්නේ. ඒ වගේ ඕනම වෙලාවක ට්‍රිගර් ඔෆ් වෙන වෙලාව, කොකා ගස්සන වෙලාව ඒ වෙලාවට පුපුරනවා. පුපුරවාට ඉස්සලා තුවක්කුවක් තියෙන්න ඕනේ, එල්ල වෙලා තියෙන්න ඕනේ, උණු කුණුසුමක් දාලා තියෙන්න ඕනේ, ඒක සේෆ්ටි කැච් එක පනලා තියෙන්න ඕනේ. අන්න එතකොට ට්‍රිගර් වෙච්ච ගමන් යනවා. සාමාන්‍යයෙන් අය ඉතිහාසයේ සූත්‍ර වල සටහන් වෙන්නේ ඒ වගේ ඒ සිද්ධි බහුල තැන් තමයි සටහන් වෙන්නේ. නමුත් ඒකයි කියන්නේ ආනාපානෙ බලනකොටත් ආනාපානෙ වැටෙනවයි කියලා අපිට වැටෙන්නේ අන්තිම දැල්ල. ඒකට අපි ආනාපානෙ වැටෙනවයි කියලා කියන. නමුත් බුදුරජාණන්ස කියන ඔය දැල්ල එන්නේ ඉස්සෙල්ල මොකද වෙලා තියෙන්නේ? ඒක වැටීම සඳහා ගොඩ ගැහිගෙන එන පාරක් තියෙනවනේ. අන්න ඒක දැක්කනම් පේනවා මේ දැල්ලේ විශේෂයක් නැහැ. අර පටන් ගන්න එක වගේම තමයි ක්‍රමයෙන් ක්‍රමයෙන් යන ඇත තියෙන අර ඉහළම දැල්ලේ තමයි පීරි ගෑවෙන ගතිය තියෙන්නේ. කොනහන ගතිය තියෙන. ඒක තමයි අපි ගණන් ගන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා බලන්න බලන්න යනකොට ඒකයි මේකේ අතර වෙනසක් නැහැ. ඒක නිසා සටහන් කරලා තියෙනවා දැන් තියෙන දැනුමෙන් බලනකොට මිනිස්සු දෙන්නෙක් අතර ওই මොන්නම වෙනසක්වත් නැහැ දැනුමේ කියලා. හැම කෙනාටම සමාන දැනුමක් තියෙන්නේ ඥානගත RNA DNA වල බලන කිසිම වෙනසක් නැහැ. නමුත් එක එකනා ඒ වෙලාවට ෆිට වෙනවා. අනිත් ඒවා ෆිට වෙන්නේ නැහැ. ඒ නිසා ඒක විස්තර කරනකොට කියන්නේ අවුරුදු 6000කට විතර ඉස්සෙල්ලා ග්‍රීසියේ කවුද මේ සොක්‍රටිස් නුයි වාලෙකුයි කතා කර කර ඉන්න දර්ශනයක් ගන්නයි කියලා. ඒතර සොක්‍රටිස් අද දක්වාම හිටපු හොඳම දාර්ශනිකයා විදිහට පිදුම් ලැබලා තිනවා. අර වාලා හිටපු බව කාටවත් ගණන් ගන්න නැත්නම් උට පුරවැසිකමක් තිබිලත් නැහැ. භාගෙට තිබිලා තියෙන්නේ. නමුත් අද තියෙන දැනුමින් කියත හැකි එදා ඒ දෙන්න අතර වෙනසක් තිබිලා නැහැ. මිනිස්යන්ගේ තියෙන මේ තාරාතිරම් මැනුම නිසා අරමිනියා උසස්ම මිනිහා විදිහටත් මිනිහා පහත් විදිහට සැලකුවත් මේ දෙන්නගෙම තියලා තියෙන සමාන මනුස්සකම. සමාන දැනුමක්. ඉතින් අර මේ සාහිත්‍ය නැත්නම් මිනිස්සු ඔය සම්මාන දෙනකොට එක්කෙනෙක් උසස් කළ දක්වනවා ඒකත් අතිශෝක්තියක්. තව කෙනෙක් පහත් කළ සලකනවා ඒකත් අතිශෝක්තියක්. සර්වඥාන්සේ කියනවා මේකත් බොරුවම නොවුනට බොරුවේ මල්ලි වගේ තමයි කියන්නේ. නිසා ඕකට සාක්ෂි වෙන්න එපයි කිය. මවාමාන දේවල් වලට හුවා දක්වන්න හදනකොට වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ ලෝකෙ කිසිම විපස්සනාවේදී කියනවා කිසිම හදිසි දෙයක් ජීවිතේ නැහැ කියලා. කවදාකවත් හදිසි ලෙඩක් එන්නේ නැහැ. ඒ ලෙඩට හේතුවක් තියෙනවා. මොනම දෙයක්වත් ජීවිතේ හදිසිය වෙන්නේ නැහැ. හොඳට බැලුවොත් ඊගා ඒක වැවිගෙන එනවා. වැවෙන කාලේ තුරාවට අපි පමා වෙලා තියෙනවා. බල්ලා නැහැ. එහෙම නැත්නම් බලන්න අපේ හිත සංවේදී නෑ. මට්ටම පැනපු ගමන් අපිට ඒක සංවේදීලා විශාල දෙයක් වෙලා අපි කලබල වෙන්න පටන් අර ගන්නවා නිකන් මේ දැන් වුණා වගේ. නම සිද්ධියදී බලනකොට පේනවා එහෙම දෙයක් නැහැ කියලා ඒකට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අදාළ මාතෘකාවක් නැත්නම් නිදර්ශනයක් දෙනවා. ඒක පුරුෂයෙකුට රජුරෝ ඊටාත්ම සාධාරණ විදිහට කටයුතු කරනවා. කියන්න බැරි තරම් අසාධාරණකම කටයුතු කරන මේ මනුස්සයා හිතින් හිතා ගන්නවා මේ මනුස්සයා මම මරනවා කියලා. හැබැයි මේ මනුස්සයාට කිසිම විදියකින් රජුරෝ මරන්න කිට්ටු වෙන්නවත් බෑ. ඒ මොකද හේතු නිසා රාජ්‍ය ආරක්ෂා නිසා මේ මනුස්සයා ගිහිල්ලා උපක්‍රමයෙන් රජුරුවන්ගේ ඇත් ගාලේ ඇත් බල ඇත්තු බලන ඇත් අයිතිකාරය ළඟට ගිහිල්ලා කියනවා මම හරීම දුර්වලයි මට රස්සාවක් මොකක්ක් කරගන්න බෑ රාලහාමි ගාවට බැරිද මට මොකක් හරි රස්සාවක් දෙන්න කියලා. ඉතින් මේ මිනිසයා ගෙදර පසා කළා පස්සේ බැරි බැරි වෙනකොට අවස්ථාව වෙනකොට ඇත් ගාලේ වැඩට යොදවන. කැෂුවල් ලේබර් කෙනෙක් විදියට. දැම්මට පස්සේ මේ මිනිසයා උප්පරිම වැඩ කරනවා. ඉතාමත් උමනාවෙන් වැඩ කරනකොට එතන මිනිසුන්ට පේනවා මේ මිනිසට පුදුම උමනාවක් තියෙනවා. පුදුම කැක්කමක් තියෙනවා. ඉතින් ටික දවසක් යනකොට අයිතිකාරට පණිවිඩයක් යනවා. මේ අලුත් වැඩට ගත්ත මිනිසයා කියන වැඩේටත් වැඩිය වැඩ කරනවා. ඊට පස්සේ මංසය නැවත නැවතත් ඇත් ගාලේ වැටියොදුවාම අන්තිමට ප්‍රසාදේ දිනාගෙන ඒකේ රජ්ජුරුවන්ගේ padi ලබන කාඩර් එකට වැටෙනවා. ඒ කියන්නේ ජොබ් එක දෙනවා. ජොබ් එක දුන්නට රජ්ජුරුව දන්නෙත් නෑ තාම. ඇත් ගාලේ ඇතාගේ ඇත් ගොව්වගේ ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා මෙයා රාජකීය හස්තියාගේ වැඩ පටන් ගන්නවා. රාජකීය හස්තිය වැඩ පටන් ගන්නකොට මේ මිනිස්සයා අතින් කියවෙනවා රජුරවණ්ඩ මට වැඩකාරයෙක් හම්බෙලා තිනවා දෙවියන්වහන්සේ ඊවන්සනා මොනවාක්ක් කියන්න ඕනේ නැහැ බුදුම විදියට හොයලා බලලා කරනවා කියලා. ඉතින් රජුරව ගණන් ගන්නෑ. ඊට පස්සේ මෙයා ඇතාගේ රාජකාරිය යන නිසා වරින් වර මාලිගාවට යන්න පටන් ගන්නවා. ඒත් අර වටවලල්ලෙන් පිටපැත්තෙන් එහා පැත්තේ ඉඳගෙන. ඊට පස්සේ රජුරෝ කියනවා මෙයා තමයි අර අර මේ අපේ ඇත්ගාලේ මිනිස්සයා කියපු මිනිහා ඇත්තම තමයි. ඊට පස්සේ රජුරෝ ඇතුල්ගේ වැඩ දෙනවා. ඒත් මිනිස්සයා තාම දිගටම දෙන වැඩේ බොහොම ලස්සන කරනවා. ඊට පස්සේ මාලිගාවේ ඇතුලේ සේවය යොදවනවා. දිගට කරනවා. අන්තිමට කරලා කරලා කරලා කොච්චර සතුටු වෙනවද කියනවනම් රජුරුවන්ගේ නිදිහාන් ගබඩාවේ ආරක්ෂක සේවයට ගන්න. ගත්ත දවසේ මරනවා. එදාට දෙනවා. ඒතකොට සාරිපුත්තු සාංශය අහනවා කොතනදීද මේක මිනිමරුව වුනේ කියලා. මූ ආවෙම ඕකට තමයි හොඳට වැඩ කරන සේවක ගැන පරිස්සම් වෙන්නේ. මොකක් හරි ඔය එන්ජිஓ කාර්යය තමයි. ඒකෙල්ලෙක් ඇවිල්ලා වැඩ කරනකොට මේ අතිරේකව වැඩ කරනවා නම් ඒ නිසා කවදාකවත් මේ පේන එජෙන්ඩා එකට නෙවෙයි දුවන්නේ. යටින් වෙනම එජෙන්ඩා එකක් තියෙනවා. ඒක නිසා මේ මිනිස්සයා උදේ රාත්‍රියේ කට්ටියට ඉස්සලා අවදි වෙනවා ඉවර වෙනකම් වැඩ කරනවා මුළු පැදුරම එලා ගන්නවා කාටවත් කරගන්න බැරි තාලෙට. එන ඇහ ගහගෙන ඉන්න ඕනේ කම්මැලිය ගැන එච්චර බය වෙන්න දෙයක් නෑ. අපේ සල්ලි කාලා නිකන් බුදිය ගන්න එක වුණාට ඌලන් එහෙම එජෙන්ඩා එකක් නෑ. ඒ දෙකම අන්ත දෙකක්. අපි මිනිස්සු ආශ්‍රය කරනකොට කවුරු හරි පැනලා කරනවා නම් පැත්තකල පොඩ්ඩක් බලහින්නුනේ මේ කේල් ගහ කන්න දන්නේ පොල් ගහ කන්න දන්නේ කියලා. මොකද හොඳටම දන්නවා ගෙවන පඩියට නෙවෙයි මනස වැඩ කරන්නේ. එහෙමනම් පැහැදිලිවම යට තියෙනවා දැන් පහුගිය දවස්වල ඔය මේ ශස්ත්‍රවාදී කල්ලි වලට වැඩ ගත්ත මිනිස්සු ප්‍රසාදේ දිනාගෙන තියෙන්නේ. හරි අමුතු තාලවල වලට. විවිධ ක්‍රමවලට. ඒ මනුස්සයට හිතෙන්නෙම නෑ. මනුස්සය හිතනවා මේ මේ අපේ ගෙදර ගෑණිවත් මගේ දරුවවත් මෙච්චර වැඩ කරන්නේ අන්තිමට දෙනවා chance එක දුන්නොත් දෙනකන් එයා කවදාකවත් හතරකම පෙන්වන්න යන්නෙත් නෑ. අවස්ථාව පිළා මරලා දාන මැරුවට පස්සේ කාටවත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. අනිත් වගේ තමයි මේ එක වෙලාවට ඉඳපු ගාම් මේ ධාතු මනසිකාරය කරපු ගාම් නිවන් දකින්න වගේ කියන්නේ දිගට ගෙන ආපු කුසල ප්‍රවාහයක් තියෙනවා. ඒ ප්‍රවාහය පිපෙන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් රබර් රැටි පුපුරලා යනවා වගේ පුපුරන වෙලාව තියෙන. එතකොට නම් මැජික් තමයි. මොකද ඉතිසල වැඩිගෙන අනේකයි නියම යෝගාවචරකම කියන්නේ ප්‍රතිඵල පේන්නේ නැහැ. ඒත් පුදුම ශද්ධාවකින් පුදුම වීරියකින් ඒ තමන්ගේ යෝග ජීවිතේ කඩා ගන්න නැතුව යන යන්නේකයි වටින්නේ. එදාට තමයි අර වගේ සුවිශේෂී ආශ්චර්ය ධර්ම සිද්ධ වෙන්නේ. ආනපාන සතියේදී මේ ආයතන 12 ගැන හිතනකොට කොහොමද ආනපාන සතියේදී ඒක හසුරවගන්නේ? එහෙම හිතන්න කියලා කිසිම තැනක නැහැ. ආනපාන සතිය කරනවා නම් ඒක දිගේ ඉවෙන්න හරි නම් මිසක්කා මේ ආනපාන සතිය කියලා කියන්නේ ස්පර්ශයයි කාය පොට්ටබ්බයයි කාය කාය ප්‍රසාදයයි පොට්ටබ්බයයි අතරිනේ ආනපාන කියන්නේ. ඉතින් මේකයි එහෙමනම් ඇහැ සහ රූප අතර කොහොමද කන සහ ශබ්ද අතර කොහොමද කියලා කල්පනා කරන්න පටන් ගත්තොත් ඒ පටන් ගන්න හැම වෙලාවෙම ආනාපානයට අනදර වෙනවා. ආනාපානෙන් මග ඇරෙනවා. ඒක විපස්සනාවට හරනකොට එහෙම කරගත්ත හැකි නේද? මොකද්ද විපස්සනා හරවනවා කියලා කියන්නේ? මම දැන් මට ওই විපස්සනාට හරවනවා කියන වචනේ තාම තේරෙන්නේ නැහැ. මිනිස්සු කියනවා මට විපස්සනා තේරෙනවායි කියන විපස්සනා හැරවිල්ලක් කියලා දෙයක් ඔය කිසිම තැනක ඔය පාරේ නැහැ. Tamanට අදාළ දේ වෙයි වෙන දේ දිගේ යනවා මිසක් මේ 18 මනින්න ඕනේ 12 මනින්න ඕනේ කියලා ගත්තොත් තම චින්තාමේ ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන ඉක්මවල ගිහිල්ලා හිතලුවක් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් කවුද දන්නේ මේ හිතන දෙයක්ද භාවනාවක්ද කියලා. ඉතින් ඒක නිසා මේ ඒ බුරුම පරිසංශය අහනවා ඇත්තටම මිනිසියෙකුට මේ මූලධර්ම පිළිබඳ දැනුම බාධාකාරීමද කියලා. ඒ සංස් කියන බාධාකාරී නෑ මේක මූලධර්ම පිළිබඳව දන්නවනේ. ඒකට ඉස්සර වෙන්න දෙන්න එපා. ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන්න ආනාපානේ අන්තිම නිවන දක්වාම ගෙනියනවා. ඒකට කිසිම තැනක හසුරවන්න ඕනකමක් නෑ. ඒක විසින් හැසිරවිගෙන යනවා මූලික කායනුපස්සනා මට්ටමින් පස්සේ. ස්වාමීන් වහන්සේ මේ අපේ හිත සමාධිගත හිත සමාධිගත වුණාන් පස්සේ අපි එයින් එහාට මොනවද කරන්නේ? දැන් අපි හුස්ම නොදැනී යනවා. ශරීරයේ සැහැල්ලු බව දැනෙනවා. ඒ වෙලාවේදී අපි ඊට එහා මොනවද කරන්නේ? අපි කියනකට වැඩිය මම කියන එක තව ප්‍රශ්න නගන්න. මම එතකොට දැන් මේ කරන්න හදන්නේ මම යා නැති වෙලා තිනෝ කොහොමද මම ආයනේ ඇති කරන්න කියලානේ මගෙන් අහන්නේ ඔය. සක්කාය දිටේ දැන් නැති වෙලා. දැන් මම අහනවා ආයේ කොහොමද මෙයා ගෙනල්ලා මේ පුටුවේ තියන්නේ කියලා. අපි ඊට පස්සේ අපි නේ මම දාලා කියන්නේ මම ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ මම මොකද්ද කරන්නේ දැන් මම නැති කරන්නේ මේ කෙරුවේ සක්කායදිට නැති කරන්නේ නැතුණා කියලා සතුටු වෙන්නේ ඊට පස්සේ ආයෙ සක්කායදිට ගෙනලා මේකට දාගත්තට පස්සේ දැන් මයින් අහන්නේ ආපහු ගෙනල්ලා තියාගන්නේ කොහොමද කියලා. මම කියලා දෙන්නේ මේ අපේ ගණිතින තියෙන්නේ මේක නැති කරන්න, දුර්වල කරන්න, ගෙවා දාන්න, ක්ෂය වෙන්න, වැය වෙන්න. ක්ෂය වෙන්න වෙන්න වැය වෙන්න සක්කාය දිට්ඨියද ඔය ප්‍රශ්නේ අහන්නේ? සම්මා දිට්ඨියද කියලා බැලුවොත් ඔය ප්‍රශ්නේ ඉන්නේ සක්කාය දිට්ඨිය. මොකද සක්කාය දිට්ඨිය අභියෝගයට ලක් කරලා තියෙන්නේ දැන්. ඉන්න තැනක් නැහැ. එයා අයිතිවාසිකම් දාලා තටරම් කරනවා. දැන් අපි ඡන්දෙ දෙන්නේ එයාටද එහෙම නැත්නම් මේ මතුවලා ඉන්න සම්මා දිට්ඨියද? ඔය ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ? අමාරුයි. මට නිවන අවබෝධ කරන්න බෑ මම අයින් වෙච්ච දවස් තමයි නිවන අවබෝධ වෙන්නේ. මේ අයින් වෙන හැටි තමයි. නිවනයි මමයි කියන්නේ සම්පූර්ණ අසුචි රත්තරණුයි වගේ දෙකක්. මම ඉන්නා තාක්කල් සක්කාය දිට්ඨියවත් නැහැ නිවන තියා සෝවන්නවත් නැහැ. මේ සක්කාය දිට්ඨිය ගෙවිගෙන යනකොට ඇති වෙන සැකේ ඇති වෙන මේ තර්ජනය ඇති වෙන බයට අපි පොහොර දාලා ගොඩ බෙටක සෝරුකම් අරගෙන ආයෙ සක්කාය දිට්ඨිය ඇති කරන්න හදාන්නේ. මෙතිදි කියන්න පුළුවන් සූක්ෂම වශයෙන් සක්කාය දිට්ඨිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙම ඇති වෙනවා. මෙතනදී සංස්කාර වශයෙන් ගත්තොත් චේතනා විරහිතව යනතාක්කල් භාවනාව කිසි ප්‍රශ්නයක් නෑ යනවා. ඔය මම ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා අහන්නේ චේතනාව කාය දාගන්න හදන්නේ. චේතනා නෑ, ප්‍රාර්ථනා නෑ, භාවනාවට බාර දෙනවා භාවනා ගෙනියන්නේ කියලා. එතකොට කිසිම රාග දෝෂ මොහාදි කෙලෙස් නැති හැප්පෙන්න දෙයක්වත් නැති කොහොම විවෘත තැනකට එනවා. එදින් අපි සැකයක් දාගත්තොත් දැන් මං ඊගාට මොකද කරන්නේ කියලා මං කියන එක නැතුව ඔය ප්‍රශ්න නගන්න බෑනේ. ආයෙ සක්කාය දිට්ඨිය දාන්නයි වෙන්නේ. එනිසා ඒ වෙනකොට මං හදාන තියෙන වචෙන් තමයි යමක් නොකර සිටීමේ හැකියාව බලන්නේ කියලා. වෙන දෙයකට වෙන්න ඇරලා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න බෑ මෙහෙමම ඉන්න බැරි මොකද මොකද උඩ දාන්නේ මොකද කහන්නේ මොකද මේ කොහෙන්ද කටුවනින්නේ එහෙම නැත්නම් මේ අපි අනිවාර්යෙන් අනියමාර්ථයෙන් මේ උදව් කරන දන්නේ සක්කාය දිට්ඨියද සම්මා දිට්ඨියද අමාරුයි මේ මේක මම ඔය විවිධ පැති වලින් සාකච්ඡාවට ලක් කරාට මේක හරි අමාරුයි මොකද අපි මේ මේ තාක්කල් භාවනා ගිහිලා තියෙන්නේ චින්තාමේ පැත්තකට. අපි මෙතන චින්තාමේ පැත්තක තියලා චින්තාමේ ඥාන ප්‍රත්‍යක්ෂයට ඉඩ දෙනවා. දැන් මෙතන තියෙනවා නීවරණ නැති තැන. අරමුණ සංසිඳිලා. වෙහෙසකුත් නැහැ. ආ එහෙම යන්නයි. හිතේ සැකයක් පහළුනේ නැත්තම් ওই தත්තර කිසිම අභියෝගයක් නැහැ. හිතේ සැකේ කියලා කියන්නේ නම්බුකාර දෙයක් නෙමෙයි නිවරණයක්. ඔය දාන්න හදන්නේ විනිවරණ தත්තර නිවරණ දානවා. ඒ නැත්තම් පෑදීදියට බොරදී එකතු කිරීමක් අව කරන්න හදන්නේ. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න හදන්නේ. ඉතින් ඒක ඒක ගෙවලා ගෙවලා විඳවලා විඳවලා තේරුම් අරගන්න ඕනේ මෙහෙම නොකර මේකට යන්න දෙන එක තමයි භාවනාවට දක්වන අනුග්‍රහය. එහෙම නැත්නම් ලොකුම ශක්තිය මොකද ඒකෙදි මෙතෙන්ද එනකන් ආවේ කලබල තැනක ඉඳලා ගොරෝසු තැනක ඉඳලා මේ කලබල නැති විවේක තැනකට ආවේ මේකේ හේම තහවුරුවක් ගන්න ඕන මේකේ හේම පදම් කර ගන්න ඕන පట్టල කර ගන්න ඕන ඊට පස්සේ එයාටම කියන්න ඕන උඹ උඹ කැමති දෙයක් කරන්න බලයන් කියලා එතකොට කවදාකවත් අපිට කල්පනා කරන්න දෙයක්වත් නැහැ චේතනත් නැහැ වෙන දෙයකට ඉඩ අරිනවා එතකොට ඇතුනොත් මගේ උමනාට නෙමෙයි වෙන දෙයක් ඒක කර්මානුරූප වෙන එකක් වෙන්න පුළුවන්. අරමුණු නැත්තම් නැත්තරමට හොඳයි. හැප්පෙන දෙයක් නැත්තරමට හොඳයි. ඒ කියන්නේ නීවරණත් නැහැ. විශේෂයෙන්ම එතනදී නින්දට වැටෙන්න දෙන්නේ නැතුව ඒක නීවරණයක්. සැක උපදවන්න නැතුව ඒක එක නීවරණයක්. යන්න පුළුවන් නම්. ඒක ලොකු සත්පුරුෂ ගතියක්. යම් ආකාරයෙන් නින්දට වැටුනොත් ඒක භයානකම ඇතුළත තියෙන සතුර බාටපත් වෙනවා. සැකය අසත්පුරුෂකමක්. මේ නියම මාර්ගයේ අමාර්ගය කියලා සැක කරනවා එතන. එතකොට කල් ගන්නවා. හානි කරන්නේ කල් ගන්නවා. ඒ නිසා හිතන්නේ මෙතනදී බුද්ධ ආදී අටතන බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයේ කෙරේ සද්ධාාවක් ඇති වෙන මම ආවේ සතියෙන්. සද්ධාව තියෙනවා මයි ළඟ සීලය තියෙනවා මේක මේ මේ පාටම යන්න හදනවා මම නෑ මේකට ඇඟිලි ගහන්න කියලා. පුළුවන් තරම් චේතන අයින් කරගන්න ඕනේ. ප්‍රාර්ථනා අයින් කරගන්න ඕනේ. සංස්කාර අයින් කරගන්න. අයින් කරලා යනාතේ යන්නයි. මං කියන භාවනා අමාරුම තැන උතනයි කියලා. මොකද මමයට ඉඩ දෙන්නේ නැහැ එතනදී. මමයට චේතනාවලට, ප්‍රාර්ථනාවලට, සංස්කාරවලට සකස් කිරීම මොකුත් නැහැ. එහෙමම තියලා ඒක දිහා බලන් ඉන්නවයි කියන එක හරි අමාරු. ඒ තරම්ම අපේ සංසාරේ අපි කරලා තියෙන්නේ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහලානේ. දැන් ඇඟිලි නොගහ ඉන්න ගහ ඇඟිලි නිකන් කනවා කනවා. ලේසි නෑ. ලේසි නෑ දෙයක් බලහන් ඉඳලා මේක තමයි හොඳම දේ. මේකට මෙහෙම යන්න හදනවා කියන එක ලේසි නෑ. මොකද එහෙනම් මම උතන ඉඳලා වැඩේ මොකද්ද මෙතන? මම ඉන්නවනම් මම මොනවාරි කරන්න ඕනේ. කරන්නේ අනන එක තමයි. අනාගාමි වෙන්න නම් ඇනිල්ල නතර කරන්න. ඒක ලේසි නෑ. ඒක මෙතෙන්ද එතෙන්ද යනකොටම හිතා ගන්න තියෙනවා. දැන් මේ අනාතේ මගේ වචනේ මං කියන්නේ වැල යන හැටියට මැස්ස ගහලා දෙනවා මිසක් කලින් මැස්ස ගහලා තියන්නවා. මෙතෙන් යන කර ගියාට පස්සේ යන්න ඉස්සලා අපිට කළ යුතු දේවල් තියෙනවා. මෙනේ කරන්න ඕනේ, සතිය වඩන්න ඕනේ, සමාධි ගන්න ඕනේ. මෙතන හොඳට තේරෙනනේ යම් ප්‍රමාණික සතිය තියෙනවා. යම් ප්‍රමාණික සමාධිකුත් තියෙනවා. හිතලුවකුත් නෙවෙයි. නන්නතර වෙලත් නැහැ. හැමේකම පුරුදු වෙන්න ගන්න එකයි. මේක තමයි භාවනා කියලා වචනෙන් නියම සුද්ධාර්ථය ඕකයි. මේ ආශේවනය කරලා තියෙන මේ සිද්ධිය ඇසුරු කරලා තියෙනවා. භාවනා කරනවා කියලා කියන්නේ මේකේ අතු ඉති විහිදි ඉතිර පැතිර වැඩෙන්න ඊට පස්සේ තමයි බහුලීගත වුණාට පස්සේ තමයි ඔන්න Taman ඒකට බුද්ධියට අයිති වෙන්නේ Taman. මේක ප්‍රශ්න කරන තාක්කල් කවදාකවත් මේකේ තියෙන සාන්තිය අපිට අයිති නැහැ. මං ඊගාට මොකද කරන්න කියලා කියන්නේ මේකට අභියෝග කරනවා. මේ தત્ත්වය පිළිගන්න ලෑස්ති නැහැ. ඒ තාක්කල් ඒ தત્ත්වයේ වාසිය, ඒ தત્ත්වයේ තියෙන සමතුලිතතාවේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය බුදින්න, බුද්ධි විදින්න බෑ. දැන් උපේක්ෂා කරගන්නවා. ආ දැන් යන විදිය හොඳයි, තිබුණට වැඩිය කරදර අඩුයි. මම බලනවා දැන් යමක් නොකර තියෙන තියෙන හැකියාව. චිත්තක්ෂණයකට කලින් මෙනෙහි ආනාපාන කරන ගමන් ඒක තව මේ චිත්තක්ෂණයකට කලින් බලන්න කිව්වනේ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ නැහැ. නෑ ඒතර ඒක කියන්න වෙන වචන නෑ. චිත්තක්ෂණ කලින් බලනවා කියලා කියන්නේ අද අපි නැගිටිනකොට ඉර නැගලා නම් අපි අදිස්ථාන කරොත් හෙට මීට චිත්තක්ෂණ කලින් නැගිටින්න පුළුවන් වුණොත් ඉර නැගෙමින් තියෙනවා බලන්න පුළුවන්නේ. ඊට පස්සේ අදිස්ථාන හෙට ඊටත් චිත්තක්ෂණ කලින් නැගිට්ටොත් ඊටත් වැඩි ඉර නැගිනවා බලන්න පුළුවන්නේ. ඒ නිසා අද නම් ඉතින් ගියාට පස්සේ බලන්න බෑ ආපස්සට යන්න බෑ නමුත් හෙටත් ඉර නගිනවා හෙටත් අදත් බුදියලා මං හෙට අවදි වෙනවා හෙට අවදි වෙනකොට මේ දැක ප්‍රමාණයට විනාඩිකට කලින් අවදි වෙන්න පුළුවන් වුණා නිසා අද නිදා ගන්නට අධිෂ්ඨාන කරන්න පුළුවන් මට 4:24ට 5:24ට අවදි වෙනවා. දැන් මේ දවස්වල අපි තුම අරුණ තියෙන්නේ 5යි 4යි. ඇත්තට මේ දවස්වල ඇත්තේ 6ට ඉර නැගීම. ඊට පෑ භාගයට කලින් තමයි අරුණ. අපි හිතනවා ඉර නගින වෙලාවට නැගිට්ටා. එතකොට බලනකොට පෑ තටිය වගේ ඉර පේනවා. එතකොට අපි හිතා ගන්නවා හා මම නැගිටිනුට ඉර නැගලා නම් හෙට මට මීට විනාඩියට කලින් අවදි වෙන්න ලැබේවා කියලා බැලුවොත් ඉර භාගයට නැගලා තියෙනවා දකින්න පුළුවන්. ඊට පහුවෙන්ද තවත් විනාඩි කලින් නැග්ගොත් එහෙම ඉරේ පළුවක් පේන්නේ නැහැ. පළුවක් පේනවා කියලා හිතමු හැම හොදේ. ඊට ඊටත් පස්සේ විනාඩි විනාඩි කියලා බැලුවොත් තව ඉර යාන්තම් කන්ද කපාන පායන හැටි. ඊට ඉස්සලා ආහස එළි වෙන හැටි පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යන වගේනේ පේන්නේ. වෙ පස්සෙන් පස්සට යනවයි කියලා කියන්නේ ඔක්කොම එක දවසට දාලා බැලුවොත් නමුත් මේක සිද්ධ වෙන්නේ සුමාන ගානක ක්‍රියාවලිය. ඒ අනුව ආස්වාද ප්‍රසවාසය අපි දකින්නේ නැගපු ඉර දැක්කා වගේ තමයි. අපි අදිෂ්ඨාන කරනවා මේ නැගගෙන එන හැටි ඊගාවට එන ආස්වාසිය දකින්න. ඊගාවට එන ආස්වාසිය දකින්න. තේරෙනවද? එහෙම කරන්න ගියාම මේ පැටලෙනවා වගේ නිකන්. වෙන්න පුළුවන්. ඒක නෙවෙයි වෙන්න ඇති. Tamange චරිතය හැටියට බලනකොට මේ සංසිද්ධිය දැක ගැනීමේ ක්‍රියාවලිය මේක නොවේ වෙන්නේ. මේ එක එක ක්‍රම මුලැමැදාග බලන ක්‍රම. අපි දකින්නේ නැගපු ඉරක්. එතකොට කවුරු හරි කියද මේ දෙයයන්ාංශ මැව්වයි කියලා. දෙයයන්ාංශ මැවිලක් නැහැ. ඊට පහුවෙන් දක්පු ණාඩියට කලින් නැගිටින නගින ඉර පේනවා. එයි මේම කියලා බලනකොට මේ ඊයේ හැමද ගියේ ඉරම තමයි මේ කරකලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ හැම හුස්මක්ම නැත්තම් අපි කේන්ති යනකොට ඔච්චරම කේන්ති ගිහිල්ලා දකින්නට වැඩිය ඔච්චර කේන්ති යන්න ඉස්සලා දැක ගන්න පුළුවන් වුණොත් අපි යක්ෂාරූඪ වෙන්නේ නැහැ නේ. සාහන හිතා ගන්නකොට මට කේන්ති චරිතයක් මට හැමදාම කේන්ති යනවා කේන්ති යනකොට සෑහෙන දුරට හානියක් සිද්ධ වෙලායි තේරෙන්නේ මට අදිෂ්ඨාන කරනවා මීගාව දාසේ කේන්ති යනකොට මට මේ ඊට චිත්තක්ෂණ කලින් දැක ගන්න ලැබේවා එතකොට අපිට தත්ත්වේ පාලනය කර ගන්න පුළුවන් වෙනවා ඒක තමයි යෝනිසමනස් කාර්ය කියලා කියන්නේ මුලට අදීම ආස්වාසේ උණුසුමක් නෙවෙයි දැනෙන්නේ. සීතල ගතියක් නැහැයි කියන එකයි දැනෙන්නේ. හැබැයි ප්‍රස්වාසයේ අගදී අග හිතලක් පටන් ගන්නවා එළිය. ඒ ආශ්වාසයේ මූල නේද? නේද ස්වාමීන් වහන්සේ එක අතකින් බලන්න. ඒක හොඳට විස්තර කරලා බලන්න ඕනේ. විස්තර කරලා බලනවා කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස පිම්බීම හැකිලින් බලනකොට ප්‍රශ්වාසයේ හොඳට සමාධිමත් වෙලා බලනකොට ප්‍රශ්වාසයේ නිමාව ප්‍රසවාසයේ ගෙවන් කිරීම අපි හිතන රටිය බොහෝම දුරදිග යනවා. වලිගේ ඇදී ඇදී ඇදී ඇදී ඇදී ඇදී යනවා. ඉවර නෑ. තාම ප්‍රසවාසය ඉවර වෙලා නෑ. ඉස්සෙල්නම් අපි හිතන ඉවරයි කියලා. හොඳට බැලුවොත් ඒක නිකන් මේ ඊර බහිනකොට හේවනල්ල දික් වෙනවා දික් වෙනවා දික් වෙනවා දික් වෙනවා දික් වෙනවා දික් වෙනවා යනවනේ. ඒ වගේ දික් වි දික් වි යනවා. ඉතින් අපි හොඳට වෙලා අරගෙන මේ පේන්නේ Nirodhayai, මේ පේන්නේ ක්ෂය වීමයි, මේ පේන්නේ වැය වීමයි. මේක මේ මුල දැක්කට පස්සේ හම්බෙන ලාභයක් අනේ මට මේකෙන් නැත්තට යනකම්. දිගට යනකම් දැකීවා කියනකොට එක තැනකදී දන්නේම නැතු අපි ඉන්නේ ආස්වාසේ. අරාතක මාරු වෙලා. ඒ මුලදි මුලදි එහෙම පටලවිදිනවා. නමුත් හොඳට බලන්න ගියොත් ප්‍රසවාසයේ නිමා ප්‍රසවාසයේ වලිගය කියලා ගන්නකො. පුංචි වේ පුංචි වේ පුංචි වේ පුංචි වේ අනේක හදාරන්න ගත්තොත් එහෙම නැත්නම් ඒක විශේෂණය කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ ආනාපානය ඇතුළට කිඳාගෙන බහිනවා. හිත කොහයක්වත් යන්නේ ප්‍රස්වාසෙමයි හුස්මෙමයි සතිය තියෙනවා ඇදීල යන්න පටන් ගන්නවා. එතකොට මේ තුලම ප්‍රස්වාසය ඉවර වෙලා බෙල් එකක් ගහලා ඊගායක ජවනිකාව පටන් ගන්න වෙනකොට ආස්වාසේ සීතලකමත් ඇතුළට එන්න ඉඩ තියෙනවා. එතකොට මේ ඔක්කොම එකම අච්චාරුවේ තියෙන්නේ. මේක ගෙවිලා මේක නතර අරක පටන් අර ගන්නවා කියන එක ඇතර ෂාප් එජ් එකක් නැහැ. මේ ලෝකේ කිසිම තැනක ෂාප් එජ් එකක් නැහැ. අපි විසින් ඇඳගත්ත බවුන්ඩරියක් තියෙන මේ බවුන්ඩරිය කැඩිච්ච දවසේ අපි මේ කරන ඊර්ෂියා, ක්‍රෝධ, මාන, රණ්ඩු සේරම දිය වෙලා යනවා. ඒක ස්වාමීන් වහන්සේ ඔක මේ නහය ඇතුලේ සිද්ධ වෙන අවශ්‍යතාවයකුත් නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඔක ඒ process එක පිටටත් ශරීර ඔතෙන්ට යනකොට ඇතුළ පිටත කියන සීමාවල් කඩලා ගිහිල්ලා ආස්වාද ප්‍රසවාස කියන සීමාවල් කඩලා ගිහිල්ලා රුචි අරුචි කියන සීමාවල් කඩලා ගිහිල්ලා ගොරෝසු සීම ඔක්කොම කඩලා ගිහිල්ලා ඔක්කොම එකම ෆෘට් සලාඩ් එකේ තියෙන. ඔක්කොම සලාඩ් එකට වදින වෙලාව තමයි ඔය. ඊට ඉස්සෙල්ලා නම් මේක ප්‍රියයි අප්‍රියයි කළුයි සුදුයි ආස්වාස ප්‍රසවාස අජ්ජත් බහිද්ද ඔක්කොම තියෙනවා. අතන ගිහිල්ලා ඔක්කොම ඒ කියන්නේ මේ දෙක එකින් එකට අර බැට් රිලේ රේස් එකේ බැට් එක මාරු කරන වෙලාවේ බලන්න හිටපුවාම මේක ලෝකෙම තියෙනවා. ඔක්කොම තියෙනවා ඒක ඇතුලේ. අපි මෙතෙක් වෙලා තියෙන්නේ ඒකෙදි එච්චර සතියෙන් යුක්තව තීක්ෂණව සුමුදුව බලලා නැහැ. කියන්නේ සයන්ස් බොඳ වීමක් වගේද කොම බ්ලර්ඩ් වගේ ගිය සයන් චිත්‍රයකට ස්ප්‍රේ එකකින් පාට විද්දොත් වතුර විද්දොත් ඒකේ තියෙන ඔක්කොම එජස් ගලවලා ගිහිල්ලා ඔක්කොම දිය සයම බලුවමනයක් බවටපත් වෙනවනේ. වක්කාරයක් බවටපත් වෙනවනේ. ඒක තමයි අපි බලන්න කැමති නැත්තේ. අපිට ඕනේ දිය සයමේ ලස්සන බෝඩර් එක සහිත තියෙන්න ඒක අන්තිමට භයානක ඔක්කාරයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඉක්මනට ඊගාට දෙන ප්‍රස්වාසය බලනවා. මේක නිසා කියනවා ප්‍රාස්වාස ප්‍රස්වාසයේ ගෙවන් යෑම. ගෙවි යෑම. මේක තමයි කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා ඔක්කොම කියන්නේ මේකයි. මෙතන දිහා බලන්න සෑහෙන පෞරුෂත්වයක් ඕන. මෙතන දිහා බලන්න සෑහෙන සත්පුරුෂකමක් ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ධර්ම ඇති වෙනකන් ඕවා කලබල වෙන්න එපා. ඒ ධර්ම ඇති කෙරෙන්න ඕන ශක්තිය ලබන්නේ ආස්වාසේ හට ගන්න හැටි බලන්න උගන්නන්න කියන අර වගේ විනාඩියකට කලින් ඇවිදලා ඉරදියා බලන්න කියලා. බලනකොට ඒ ඒ ඒ ටෝකන් එකෙම ගෙවිලා යන එකට ඉබේම හිත ඇදිලා යනවා. එනිසා ඒ බුරුම ශාංශ කියන්නේ ආස්වාසේ හෝ පිම්බීමේ හෝ මුල බලන්න දක්ෂ වෙන එකනට ප්‍රතිඵල දෙකක් හම්බ වෙනවා. එකක් තමයි වෙනදා නොදැක්ක විදිහට ආස්වාසේ ගොඩනැගීගෙන යන හැටි දකින්න. ඒ විතරක් නෙවෙයි ඇති වෙන එකලස තුල ප්‍රස්වාසයේ වෙනදා නොදැක්ක තරමට ගෙවි යෑමත් ඉබේම දකින්න හම්බ වෙනවා. ඒ ඒ කියන්නේ භාවනාවේ ඉදිරියක් තමයි. ඒක භාවනාවේ ඉදිරියක් වගේ. ඒ මොකද හේතුව වෙනදා නොදැක්කට වෙනදා දැන් ආස්වාද ප්‍රසවාස ඉවරයි කියලා කිව්වට දැන් ඉවර කරන්නේ නැහැ. ඔය යනකම්ම අල්ලගෙන ඉන්නේ. එතකොට දන්නවා හරියටම එකලස් වෙලා තියෙන්නේ. බල විරේකාව සේරම එකලස් වෙලා තියෙන්නේ. සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, අරමුණක් තියෙනවා. අන්තිමටම අරගෙන යනකොට ස්නායු පද්ධතියේ පුදුම එකලසක්. ඒ වගේම සතියේ පුදුම දියුණුවක් එන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ හිතා ගන්නවා ඊගාව ප්‍රස්වාසයේ මීටත් එදී මම දිගට ඇදගෙන යනවා කියලා. ඊගාව ප්‍රස්වාසයේ දිගට යන ගියා එක තැනක එනවා. <sighs> මොනම ප්‍රත්‍යක්වත් නැතුව සම්පූර්ණ සියලුම දේවල් ප්‍රයත්න අතහැරිලා මොනවාට තනවන්න ඕන වෙන්නරලා නිකන් ඉඳී කියලා. ආ ඊට පස්සේ තමයි තේරෙනවා දැන් ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දාලා තියෙන. දැන් ඒකට ඒක විසින් ගෙනියන්න පුළුවන් පයිලට් තියෙන පැත්තකලා බලන්නේ කොතන. එතෙන් යනකන් නම් මේක සුක්කානම හසුරවන්න ඕන. එක එකනා එකට එක එක જાති කියනවා මුළු ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් කියන ඉන්ද්‍රිය වෙන් වෙන හම්බෙච්ච අත්දැකීම් සියල්ලම එක පිටට අඹලා පෙන්වනවා එලා. ජීවය කියන එක දැනෙනවා. භවය කියන එක තේරෙනවා. පැවැත්ම තේරෙනවා. හොඳටම දන්නවා අසතියක් නැහැ කියලා. නමුත් මේ ඇහෙන්ද මම මේ බුද්ධි විඳින්නේ, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන් මොකක්වත් නැහැ. හැබැයි නොවන්නේත් නොවේ. හැබැයි වචන කියන්න බෑ. වචනට දාන්න බෑ. ඉතින් නමුත් ඒක අත්දැකීමක් ජීවිතේ සාධාරණ දියුණු මනසක සම්දිස්ථාන අත්දැකීමක් මේක හොඳට පටල කරගන්න කියනවා. හොඳට මේකේ තහවුරු කරගන්න කියනවා. හොඳටම මේකේ පදිංචි වෙන්නයි කියනවා. ඊට පස්සේ තමයි හිත ලෝකෝත්තරයක් ගැන හිතන්නේ. මේ දෙක අතර මැද මාරු අවස්ථාව. මේක හොඳට තහවුරු කරපේකන යෝගාවචරය ඕන තැනක භාවනා කරුවොත් මෙතෙන්ට එන හැටි දන්න. කලබල තිබුණත්, විවේක තිබුණත් නැති වුණත් ඊට පස්සේ දන්නවා කලබල මට බලපානවා. මෙතෙන්ට එනකම් උදාහරණයක් වශයෙන් කියනවා මෙතෙන්ට එනකන් තමයි ආනාපානය කරනවද පිම්බීම හැකිලිම කරනවද කියලා ප්‍රශ්න තියෙන්නේ. කොහෙන් ගියත් ඔතෙන් ගියාට පස්සේ එකයි. ආයෙත් ගියාට පස්සේ කියනවා ඉඳගෙන හිටියත් සක්මන් කෙරුවත් සක්මන් කරනවද පිම්බීම හැකිලිම කරනවද කියලා ප්‍රශ්නකුත් නැහැ. ඔතෙන් ගියාට පස්සේ සක්මන් කෙරුවත් ඒ හිතමයි පරියන්ක හිටියත් ඒ හිතමයි. අන්තිමට ගියාට පස්සේ එනවා එදිනදා වැඩ කරන ගමන් පොල් ගාන ගමන් පොල් මිටි කරන ගමන් රිදි හොදන ගමන් ඔතෙන් හිත දාන්න පුළුවන් නම් 84000 කිරියව්වේ කොයි ඉරියව්වේ හිටියත් හිත පවතින්නේ අන්න මධ්‍යස්ථානට අවිල්ලයි. just being. සුම්මයිරි කියන්නේ ඔන්න ඔකට තමයි. නිකන් හිටපන්. නිකන් හිටපන් ගාය නැතුව හිටපන්. ඒක තමයි අමාරු. වෙනස මේක විඳින්න අමාරුයිනේ. මම නැති නිසා. එතන මම නැහැ. විදීමක් තියෙන සැප දුක දෙක අතරමැද අදුක්කම සුඛය මේක මේක මේ අවිද්‍යා අවිජ්ජානුසයට වැටෙන නිසා බුදුරජාණන් කියනවා මේකම ලොකු කරලා අල්ලපන් අවිජ්ජානුසය නැති කරන්න ඕන විද්‍යාව පහළ වෙන්න ඕන මේකට මේක රක්විති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනිකොණ්ඩලක් වාගේ මේකටම භාවනා කරන්න කියලා මේකම ලොකු කරන්න ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අහන්න යන්න බෑ එතකොට මේකට නිග්‍රහ වෙනවා විඳිල්ල කෙනෙක් නෑ මෙතන වචන වලට දාන්න බෑ මේක හැබැයි නෑ කියන්න නම් බෑ ඉතින් ඒක නිසා අපි සම්මුතිය දිගේ එහෙම නැත්නම් සම්මත ලෝකායත දැනුම දිගේ ගිහිල්ලා අපි යනවා අද්දරට. තව යහපැතට පෙරෙලත් නැහැ. කියන්න තේ ඇහෙන්නෙත් නැහැ ඔය කොහරද කතා කරන්නේ අපිට තේරෙනවා කියන්න බැරි බව. ඔබ හන්සට මේ පටිච්ච සමුප්පාද ධර්ම තාම තේරෙන්නේ මයික් එකට කතා කරනවා තාම තේරෙන්නේ. තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාද තාම තේරෙන්නේ කාටවත් ඇහෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මතාවය මේ එක වැඩි වේගකින් අවබෝධ වෙලා වෙන්න පුළුවන්. ඒතකොට පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම, සීල, සමාධි, ප්‍රඥා තේරම උතන තමයි තියෙන්නේ. එක එකන එක එක වචන වලින් විස්තර කරන නිසා මේක විස්තර කරන්න බෑ කියන්නේ. ඔක්කොම තාම ප්‍රකාශ තත්ත්වයට පැත්තලා නැහැ සියල්ලේ ප්‍රභවයේ තියෙනවා තමයි. අපේ හිත කෙලෙසිලා නැහැ. කෙලෙසි තැනලා නික්ලෙසි තැනකට ඇවිල්ලා ඒක පදම් කරගන්නවා. ඒක සීසන් කරගන්නවා. ඒක හුරු කරගන්නවා. ඒකට ඇඟ සකස් කරගන්නවා මේ ගුරුත්වාකර්ෂණයත් හිටපු ගංගන ගාමියෙක් අජට ආකාශ ගාමියෙක් ගුරුත්වයෙන් ගිලීලා ගියාට පස්සේ ඒ පාවෙන ලෝකේ කැම කන හැටි වැසිකිලි කරන හැටි ඉගෙන ගන්න ඕනේ මාස ගාණක් නැත්නම් එයාට තේරෙන්නේ අර මේ නාසයකට ගියාම ඩිමොස්ට්‍රේට් කරලා පෙන්නනවා කැම නැත කැම කාලිවරලා මේ පැන්ට්‍රිය බඩු තියන්න බෑ. කාන්දම් ප්ලේට් එකක් තියෙන කාන්දමෙන් ග්‍රෑර් උප්පු අලවන්න ඕන. එහෙම නැත්නම් ඒවා වැටලා පාවෙන්න පටන් ගන්නවා. පාන් කැල්ලක් කරන මෙහෙම කන්න බෑ පාන් කැල්ල විසිරී යනවා ටියුබ් එකක් මේ පොලිතින් බෑග් එකක් ඇතුලේ තියෙන ටූත් පේස්ට් එකක් වගේ මෙහෙම අල්ලගෙන මිරි කන්න ඕනේ ගාලා අදින්න ඕනේ එච්චරයි කරන්න පුළුවන් එළියට ආපු ගමන් මේවා විසිරෙනවා මේ ලෝකේ ඉඳලා ගිහිල්ලා ඒ ඒ සෙල්ලම් කරන්න බෑ ඉතින් ඒ නිසා හුඟාකල් හඳට යන්න ඉස්සෙල්ලා අජටාවකාශය පුරුදු කරන්න ඕනේ. ඉතින් ප්ලේන් එකේ තියෙන එක ඩයිව් එකක් මේ ඉහළ යනකොට නෝස් එක පල්ලෙහාට දාලා කරනකොට තප්පර 30ක් මේක කරන්න පුළුවන් මේ ලෝකේ ඉඳදී. උපරිම දන්න පයිලට් කෙනෙකුට ඒ ප්ලේන් එක බස්සන්න පුළුවන් ඒක කඩා වැටෙන්න හදකස්සම් පුළුවන්. එතකොට ඔක්කොම පාවෙන්න ගන්න. ඉතින් එතකොට මිනිස්සුන්ට සම්පූර්ණ heart attack ආරෝ heart attack වලින් මරන ප්ලේන් එක වැටලා නැහැ තාම. මම මග මැරනවා බ්ලඩ් ප්‍රෙෂර් කාරෝ එහෙම මැරනවා ඒ නිසා ඌ කිව්වා පයිලට්ගෙන් මං අහනකොට එයා කිව්වා ඒක ට්‍රේන් කරන වෙලාවදී ප්ලේන් එක මෙහෙම කඩාන වැටෙනකොට නෝස් එක පල්ලෙහාට දාලා. එතකොට මිනිස්සුගේ කන්ට්‍රෝල් එක බැරි නිසා ඉස්සලා කරන්නේ මෙහෙම කරනවා ඒක ප්ලේන්. එතකොට මිනිස්සු බැලන්ස් කරන්න තේරුම් ගන්නවානේ. මෙහෙම කරලා ආයෙත් කළ ඔහොම හොල්ලලා හොල්ලේ මිනිස්සු පුරුදු කරනවලු කොටි වේලාවකින් දැන් ඉන්න තියෙන අනතුරුදායක තත්යකටයි ඉන්න තැනක තහවුරු වෙනවා. ඉතින් අජටවකාශ ශිල්පීන් ඒකට පුහුණු කරන තප්පර 30ක් දීලා බලනවා ප්ලේන් එක කඩා වැටෙනකොට ගුරුත්වයේ වැඩ කරන්නේ නැති. ඊට කළ තමයි හඳට යන්න ඉස්සෙල්ලා ඇතැම් හයක් ඈතින් කක්ෂගත වෙලා <clears throat> පුරුදු කරනවා මේ ගුරුත්වයෙන් නැතිව කරන්නේ නැති තැනක කොහොමද කැම ටිකක් ගන්න කියලා. ඒ වගේ තමයි මේ සංස්කාර බැම්ම නැත්තම් මේ සංස්කාර බර එහෙම නැත්නම් මේ සම්මුති ලෝකයේ තියෙන මේ කුණු කන්දල් සේරගෙම අපි ගිලිහිලා එහා පැත්තට යන්න ඉස්සෙල්ලා එතනදී පුහුණු කරනවා. පුහුණු කරනකොට ඒක එතකොට යාට හොඳට පටිච්චසමුපාදේ තේරෙනවා. චතුරාර්ය සත්‍යයත් තේරෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මත් තේරෙනවා. රාග දෝෂ මොහොත් තේරෙනවා. ඔක්කොම තියෙන්නේ එකම ගුලියේ. එක එක්කෙනෙක් කියනවා මම දැක්ක පටිච්චසමුපාදි කියලා, තව කෙනෙක් කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කයි කියලා, තව කෙනෙක් කියනවා චතුරාර්ය සත්‍ය දැක්කයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ පැත්ත කරලා බාගටලා ඉන්නා නේ මෙහෙම જાතියක් කියලා. ඉතින් අරේ අරකට පොතක් ලියනවා මෙයා මේකට පොතක් ලියනවා පොතක් ලියලා කියනවා ඔයා වගේ නෙමෙයි මම දැක්කේ පටිච්චසමුප්පාද කියලා. අනිත් එක නේද පිස්සු කතා කරනවා ඔයලා කොහෙද පටිච්චසමුප්පාදේ පේන්නේ? එතකොට පේන්නේ චතුරාර්ය සත්‍ය කියලා. තව එක නේද පිස්සු මේ සීල සමාධි ප්‍රඥානේ. අර අන්ධයෝ ගිහිලා ඇත අත ගාලා අන්ධ પરම්පරාව ජාත්‍යන්දී ගිහිලා ඇත අත ගාලා එක එක දේවල් කිව්වේ. ඒ වගේ තමයි. ඉතින් මේ වෙලාවේදී අදහස් ප්‍රකාශ කරන්න නැතුව තව බලන්න කියලා. නැවත නැවත බලනකොට තේරෙයි. Taman බලපු හැටියට තමයි පේන්නේ. පටිච්චසමුපාදේ ලොකුයි කියලා හිතාන ගිය එකන හරි මට නම් টොප් එකට පටිච්චසමුපාදේ තේරෙනවා නෑ නෑ එයාට තේරෙන්නේ නෑ එයා අභිධර්මකාරය මම ගියේ සීල සමාධි ප්‍රඥා දිගේ කියන එක නා කියලා පිස්සු පටිච්චසමුපාදේ තීරිය එකක් මම දැක්කේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා ඒක දහස්වර නැවත නැවත පුරුදු කරනවා පුරුදු කරනකොට මේ ආනාපාන 11 ආකාරයට දකින්න කියලා කියන්නේ. ඒ වගේ මේ දර්ශනේ මේ මේ කියන මේ විවේක ස්ථානයත් දහසක් පැතකඩවලින් බලන්න කියනවා. බලලා කවදා හරි තමයි තේරෙන්නේ එතන තමයි අපේ හැබෑ නිවහන මේ දැන් ඉන්නේ පටලවාගෙන කියලා. ඒ තරමට යනකම් මේක එදිනෙදා සකන් නේචර් එක කරගන්න කියනවා ටෙම්පරමන්ට් එක කරගන්න කියනවා ඒක තමයි අපේ හැබෑ තැන. ඊට පස්සේ මොකද්ද කියලා අහන්න යන්නත් එපා. මේ ඉන්න එක gedara කරගන්නත් එපා. මේක gedara කෙරුවොත් අරකට යන්න බෑ. එතකොට අර සුද්ධ tattweට නිග්‍රහ කරාවෙනවා. සුද්ධ tattweට යන්න බෑ ප්‍රයෝගයකින් නැතුව. ප්‍රයෝගිකයෙන් ගියාට පස්සේ ඒක මගේ හැබෑනි වහින කියලා තේරෙන්නේ සත්පුරුෂ වුණාට පස්සේ. අපි අසත්පුරුෂයි. අපි අපි අපිට වෛර කරගෙන ජීවත් වෙන්නේ. අපි මේ අවුමනාවෙන් දුක් ඉල්ලගෙන උමනාවෙන් මේ අහක තියෙන අර දනුබෙට පෙරහැරවල යනකොට ගමේ දනුබෙට පෙරහැර යන ඉස්සලා ඇනවුන්ස්මන්ට් එකක් යනවා. ලන්දේ තියෙන කුණු පාරට ඇදපියෝ දනුබෙට පෙරහැර එනෝ කීක යනවා මිනිස්සෙක් කලින්. ලන්දේ තියෙන කුණු පාට දාලා තියන කියලා. ධනු පෙර පෙර හැරෙනවා. ඒවත් අපිත් කරන්නේ මෙච්චර වටනා සනාතර ධර්මය ඇතිේදී මේ රූප, ශබ්ද, ගන්ධ, රස එකතු කර කර කුණු කන්දල් දාගන්න. ඔත් එහෙව් අමන තකතිරු මෝඩ පරියඩ කරද්දී සරුවචන අතෙන් කියලා පෙන්නනවා. ඔන්න උඹට උරුම ගියේ. උඹට පුළුවන් ද මේක මගේ ගෙදර මේ හිටියේ පැටලිච්ච තැන කියලා කියන්නේ. හරියට අර නන්ද කුමාරයාට ගිහිල්ලා සුරංගනාවේ පින්නියට පස්සේ අර මගදී දැකපු පුලුටු වැඳිරි වගේ තමයි යෝ ජනපද කල්යය. මේ සුරංගනාවත් එක බලනකොට ඕකට ඔච්චර නටන දෙයක් තියෙනවා. පෙන්නලා තමයි ජනපද කල්යාණි කඩන්නේ. ඒ විදිහට එක එක එක එක පෙන්වන්න අපිට වෙලා තියෙන මේකට යන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ. යන්න ඇත්තට ලොකු ශක්තියක්. ලොකු වඩන ගියාට පස්සේ මේක පුරුදු කළ යුතු දේ වශයෙන් අපිට තේරෙන. අපිට හිතෙන්නේ හිටපු තැන හොඳයි. ඒව නැත්තම් දැන් මම මොකද කරන්නේ කියලා. මේ කරන්නේම මේකට අභියෝග කරනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ගෙවිගෙන යනකොට තේරුම් කරගන්න බැරි තත්වයකට යනකොට මේකද මාර්ගය අරකද මාර්ගය කියලා දන්නේ. ඒ නොදැනුවත්කමෙන් ඇති වෙන සැකේ ඥානයක් කියලා හිතනවා. මා විශ්ින් මට අනුකම්පාවෙන් කළ යුතුම ඥානයක් කියලා හිතලා අර පෑදිදියට බොරදියේ දාගෙන නීවරණ ඇති කරගන්න තත්ත්වයක් තියෙනවා. ඒක බැයිදන් දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. මේ තමයි මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව කියලා කියන්නේ. අසාරේ සාරේ වශයෙන් ගන්නවා, සාරේ අසාරේ වශයෙන් අරගෙන ඉතින් රණ්ඩු. ඉතින් ගහපාදන, ඉතින් වාද කරනවා. ස්වාමිනාංශ ඒ ඒ தත්ත්වය පදන් වෙන තුරු පදන් වෙනකන් නැවත පහලට වැටෙන්නේ නැහැ නේ ස්වාමිනාංශ. ආයි මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ නැහැ නේද? බැරි වෙලාවක් දැන් ඒ දැන් යම් තත්වයක් ආවනේ දැන් ඔක පදම් වෙන්න ඕනනේ කල් යනවනේ ස්වාමීනාත්. ඒ පදම් වෙනකන් ඒ අතර ඒ අතරතුර දැන් මොන හරි වෙලා ආයි භාවනා කරගන්න බැරි අවස්ථාවක් එහෙම වෙනකොට ආයි මුල ඉඳන්ම යන්න ඕනේ ස්වාමීනාත්. ඔය ඒක නිසා කියනවා කවදාකවත් ඇති වෙච්ච தත්ත්වය ඇසියුම් කරන්න එපා. ආයි මුල ඉඳලා යන්නේ කියලා. මෙන්න මේකට මොකක්ද කියන්නේ යෝගාවචරයට පුංචි ආත්ම ශක්තියක් ඇතිකරනද අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා ওই தത്വෙට යන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා අරමුණක් ඇති වෙන හැටි පේන්න පටන් ගන්නවානේ. ආනාපානේ මුල මෙලෙක් තන සුමුදු තන සූක්ෂම තන අතිසූක්ෂම තන දිහාට යාගෙන යනකොට යෝගාචරිත වෙනවා දැන් against the grain යනවා කියලා. දැන් ගඟ දිගේ ඉහළට යනවා කියලා තේරෙනවා. ඉතින් ඒක පවා චුල්ලසෝතාපන්න තත්වයක් කියලා කියනවා ලාවට සෝවාන් සෝවාන් වෙච්ච තත්වයක් වගේ. චුල්ලසෝතාපන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අරමුණ දකින්නකොටම මේ පේන එකට වැඩිය පිටි මේකේ මේක ඇති වෙච්ච තැන දක්වා රූපාන්තරණය පේන්න පටන් ගන්නවා. ඒ දැකීම පවා. නමුත් ඒ ඇති කරගත්ත චුල්ලසෝතාපන්න තත්වේ නැත්තම් පච්චපරිග්ගා ඥාණය මැරෙන තෙක්ම කඩා ගන්න නැතුව සීලයෙන් සමාධි ප්‍රජ කඩා ගන්න නැති හිටියොත් ඒ මනුස්සයා අපාගාමි වෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඒක රකින්නවා කියන එක විශාල මොනවද කියන්නේ සප්පාය කණු රාශියක් මත රඳාපවතින. දැන් රකින්න අමාරුයි. ඒක හරියට මණිකක් උපයා ගන්න උපගත්තා වගේ නෙමෙයි මණික තියෙන බව දැනගත්තොත් හොරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මණික රකින්න සෑහෙන අමාරුයි. ඒ නිසා මේක ලබා ගත්තට පස්සේ හැබැයි පුද්ගලයාගේ වටිනාකම වැඩි වෙනවා. එයා දන්නවා මේ ජීවිතේ මට යමක් කරන්න පුළුවන්. බුද්ධ ශාසනය වැඩ ගන්න පුළුවන් කියලා වටිනාකම වැඩි වෙනවා. නමුත් එයා මේ මට්ටමට සීලය උස්සගත්තේ නැත්නම්, මේ මට්ටමට සද්ධා උස්සගත්තේ නැත්නම්, මේ මට්ටමට වීර්යය උස්සගත්තේ නැත්නම් මේක කඩා වැටුනොත් එහෙම මෙතෙන්ට නොගිහින් හිටිය තත්ත්වයට වැඩිය ගිහිල්ලා කඩා වැටුනොත් පශ්චාත්තාපය වැඩි. Taman අද්දරට ගිහිල්ලා බැරි වුණොත් පශ්චාත්තාපය වැඩි. ඒ නිසා එයාට ලොකු වගකීමක් එනවා. දිගට දිගට කරා. නමුත් අර ගිහි ජීවිතයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට මේ වාතාවරණයේ පසුබිම නැති නිසා සමහරට අපේ පාලනයෙන් තොර තත්ත්ව නිසාර කඩනවා. ඒ නිසා ඒකට ඇති කරන ප්‍රතිශක්තියක් වශයෙන් කියන හැමදාම පටන් ගන්නකොට ආදුනිකයෙක් විදිහට පටන් ගන්න. කවදාකවත් මම මෙතන හිටියා කියන එක ගන්න එපා. එහෙම හිටියොත් ඒ නම්බුවම Tamanට අවශ්‍ය හිටිය. හැමදාම ආදුනිකයෙක් විදිහට the beginner's mind කියන එක ඇති කරන්නයි කියලා. එතකොට අලුතෙන් හදාන යනකොට ඊයේ විඳපු එකම ආයෙත් අභියෝගයක් විදියට එනවනේ. ඊයේ ජයගත් එක අභියෝගයක් විදියට එනවා. එතකොට මේ අභියෝගේ වෙන පැතිකටත් දැක් ගන්න පුළුවන්. යන්නේත් හැකි සංඥාවෙම. යන්නේත් අදිස්ත්‍රාණ ශක්තිය මං ඊයේත් කැඩුවා. අදත් කඩද හැකි. නමුත් අර අභියෝගේ ලැජ්ජ නැතුව අදත් එනවා. එතකොට ඒක ඒක හැන්ඩල් කරන්න තරම්ම ඇඟේ ගාගෙන නෙවෙයි. ඒ උපකරණ දාලා අල්ලන්න පුළුවන්. එහෙම කරගෙන කරගෙන කරගෙන මේක තහවුරු කරනවා කියන එක ආරක් උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කියලා සම්පදා දෙකකින් බුදුහාමර පෙන්නන්නේ මේක උපයන එක උත්ථාන සම්පදා. උපයාගත දේ ආරක්ෂා කිරීම සඳහා වෙනම සේනා සංවිධානයක් අවශ්‍යයි. එතකොට මේ පුද්ගලයා සප්පායකාරී, සක්කච්ඡකාරී, සාතච්ඡකාරී කියලා ක්‍රම තුනකට තමයි හැඩගැහෙන්නේ. Tamanට මේකට නැවත නැවත යන්න පුළුවන් සප්පාය මිතුරන් ඇසුරු කරන්න ඕනේ, ආහාර ගන්න ඕනේ, ඉරියව් පවත්වන්න ඕනේ, ඒ පරිසරය දෙන්න ඕනේ. සක්කච්ඡකාරී වෙන්න කියලා කියන්නේ ආදර ගෞරවයෙන් නැමී සිට ඒක සඳහා අවශ්‍ය පැය ගන්න යොදවන්න ඕන. සාතච්ඡකාරී කියලා කියන්නේ ඒක නිතිපතා කරන්න ඕන. එතකොට Tamanට නිකන් මේ සමාජිකත්වයේ ගත්ත සමිතියකට ඕන වෙලාවක යන්න පුළුවන් වගේ. නිරීක්ෂණ මට්ටමේ නෙවෙයි. සමාජිකත්වයේ ගත්තා වගේ ඇති වෙනවා. ඒක ඇත්තටම මේ හරි වටිනා සම්දිස්ථානයක් යෝග ජීවිතයක. එතකොට තේරෙනවා මම මේ කරපු දේවල් අහක ගිහිල්ලත් නැහැ. මේ හැම වැරද්දකින්ම නැවත මට විසින් ස්වාධීන කාගවත් පරෝපදේශ රහිතව අනුංග උපදේශ නැතුව මට හදා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියනකොට එතකොට තමයි Tamanට ශාසනයේ අයිතිය ඒක කියලා තියෙනවා මේ ලද්ද පටිච්චෝ පටිච්ච මේ පතිත්තා කියලා. ලද්ද පතිත්තා කියන්නේ ශාසන ප්‍රතිෂ්ඨාවක් ලබනවා. දන්නවා මට මේක නැති වෙයි නැති වුණාට මට හදන්න පුළුවන්. මොකද නැවත මට හිතෙන්නේ යන්න පුළුවන් தත්ත්වේ වළක්වන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. අදිෂ්ඨාන ශක්තිය තියෙනවා. ඒක ආවට පස්සේ මේ පුද්ගලයා අම්මා මැරුණත්, දරුවෝ මැරුණත් මොනවා වුණත්, ඒ වෙලාවට ඉතින් ටිකක් කලකොලප්පන් වෙලා දන්නවා මට කල යුත්තක් දැන් තියෙනවා කියලා. ඒ නිසා ලොකු අදිෂ්ඨාන ශක්තිය ඉදිරියට යනවා. මේ තාම මූලික මාර්ග ඥාන ලැබිලා නෙවෙයි. චුල්ලසෝතාපන්න කියන මේ ජීවිතයේ අරුණලු පේනවා. පෙර ගමන පේනවා. මට පුළුවන් කියන ශක්තිය එනවා. ඒක ලොකු මේ ඇත්තටම සාසනයටත් ලොකු දෙයක්. ඒ පුද්ගලයාටත් ජීවිතයේ මේ සංසාර වටවලල්ලි ගිය මනුස්සයා එකකින් කඩලා යන්න පුළුවන් බව විශ්වාසය ඇති වීම තමයි එතන වෙන්නේ. හදිසි කරගන්න බැරි වෙච්චාම මේ දැන් ඒ වෙලාව අපි මේ දැන් මේ මොන හරි දෙයක් කරන්න දැන් අපි භාවනා කරන වෙලාව මොකකට මොනවා හරි දෙයකින් අපිට කරගන්න මොකක් හරි හදිසි යෙදුනොත් එහෙම අපි ඒක හිත මේ වැඩේ කරන ගමන් අදිෂ්ඨාන කරගෙන මෙනෙහි කරගෙන මේ කරගෙන ගියොත් අපිට ඒක බාධාවක් වෙන්නේ නැහැ නේද? ඒක තමයි ඔය කියන්නේ අර මොකේද මේ බන්දුල මල්ලිකාව දාණය බෙදනවා දාහනේ බෙදනකොට මිනිස්සු කැවිලා පත්තිරුවක් පූජා කරනවා, පඳුරක් ඔප්පු කරනවා, පයින්ඩයක් ඔප්පු කරනවා. එයා ඉනේ ගහගෙන දාහනේ බෙදනවා. සංඝයා වහන්සේලත් එක්ක. එතකොට ඉතින් වැඩ කාර්යයක් අතින් ගිතෙල් එකක් හැලෙනවා. හැරනකොට ගහන පටාර ගාලක. ගහනකොට සාරිපුත්‍ර සාන්දකවද කතා කරලා කියනවා මේ මිච්ඡර දාන දෙන එකේ ඔය දයාසියක් ලැබුවා ගිතෙල් ටිකක් වෙනාට ඔච්චර කේන්ති ගන්න එපා. ඒක ඉඳ ගන්න දෙයක් නැහැ. ඒකට හිත හදාගන්න කියනකොට කියනවා නෑ ස්වාමීන් වහන්සේ කේන්ති ගන්න ඕන නම් කේන්ති ගන්න ඕන කාරණාව මයි ළඟ තියෙනවා ඉනේ. නමුත් ඒතිෙදි මම දාන බෙදුවේ කියලා පෙන්නකොට වෙනවා එයාගේ ස්වාම්පුරුෂයාතුළු 500ක් මැරුවයි කියලා තමයි පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. ස්වාම්පුරුෂයාතුළු 500ක් හමුදා විසින් මරලා මම මේක ඉනේ ගහගෙන යකට කියලා මේ හමුදුරු ඉස්සරහා කරපු වැඩේ එකත් හින්දා ගැහුවේ කියනවා. ඔය ගිතෙල් ටික නෙමෙයි මේ සංඝයා ඉදිරිපිට කරපු වැඩේ එකත්. ඒකයි මම ගැහුවේ නැත්තම් බැන්නේ. නමුත් කනගාටු වෙනවා නම් කනගාටු වෙන්න කාරණා මේකයි කියලා තල්පත්ති රූපෙන්න. ඒකර කොච්චර පුරුදු කරු මනසක් තියෙන්න ඕනද මේ තරම් දෙයක් තියේදී පණිවිඩේ බැලුවා. ඇයිනේ ගහකට ඕක ඒ වෙලාවේ කිව්වනම් සංඝයාට දාන බෙදන්නත් නැහැ. මොන මගුලක්වත් කරන්න බෑ. කොහොමද තේ මනස මැරෙලානේ දැන්? ආයෙ දැන් ඇඬුවයි කියලා ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒ වෙලාවට අර අන්තට්ටු හත අටක් බඩේ තිබුණාට මොකද තාපසෙක් වගේ ඔහේ ඉන්න. මේක ලේසි නෑ. හැබැයි කරන්න බැරි දෙයක් නෙමෙයි. මනුස්ස ලෝකේ කරන්න අපේ වෙලා තියෙන එහෙම දෙයක් ආපුවාම අඳුර පාන එක. එහෙම දෙයක් ආපම යටපත් කරන එක කැක්කමක් නැතිකම මේ අනුකම්පාවක් මෛත්‍රියක් නැතිකම කියලා අපි නිකන් මවාපාලා තියෙනවා. පුළුවන් ඔය කොයි දේ වුණා තිබුණත් අපි ඒක අර අමාරිසයගේ ලොක් කරලා පුංචි කරලා බලන කණ්ණාඩිය වගේ කිඹුලා වුණත් අල්ලලා ගිනි පෙට්ටිය දාලා නිකන් ඉන්නේ ඒකට බහින જાතියකුත් තියෙනවා. ඒකටත් බයින්න જાතියක් ඉන්නවා. කැක්කුමක් නැහැ, පණිවිඩයක් නැහැ කියලා. බුදුහාම කියනවා ඒව අසත්පුරුෂයන් විසින් කරන නාස්තික විවේචන වගණන් ගන්න එපා කියලා. ඒක කරන වෙලේ ලේසියක් නෙවෙයිනේ අනුන්ට බයින්න පුළුවන්. ඒ මනුස්සයා ඉන්නේ මේ ගිනි ගොඩක. ඔව් කාටවත් ඇඟෙන්න තියන්නේ පස්සේ කතා කරලා කියනවා මේ මේකක් තිබුණා. මේ මේ සිද්ධියක් වුණා. ඔයගොල්ලෝ දැනගන්න මේ මේ වෙනකොට ඔක්කොම ඉවරයි කියලා. ඒකට chapter close. ඒකයි ෂොක් ඇබ්සෝබර් එකක් කරන්නේ. වාහනේ ෂොක් ඇබ්සෝබර් එක කරන්නේ ෂොක් එකක් ආපු ගමන් ඒක ඇතුළට අරගන්නවා මගින්න දැනෙන්න තියන්නේ. නිසා හොඳට භාවනා කරපු කෙනෙක් ගෙදරක ඉන්නවා නම් ඒ මනස ඕනේ ප්‍රශ්නයක් ආපම මේක පත්තිරුව ඉනේ ගහගෙන වැඩ කරනවා. වැඩ කළා පස්සේ කියනවා මෙහෙම දෙයක් වුණා. එතකොට ඔක්කොමලා කෑ ගන්නවා අයියෝ කියන තිබුණනේ අනම්මනම් කියලා. වාහනයක චොකප් දෝර තමයි ඔෆිස් එකේ එක මිනිහ භාවනා කරනවා නම් ඇති ඔක්කොම ඕනේ නැහැ. ඒක ගෙදරක එකෙක් කරනවා නම් ඇති. රටේ මහ එකා කරනවා නම් ඇති. ඊට පස්සේ අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කොහේ හිටියත් කොයි පදනමේ හිටියත් අපි භාවනා කරලා තිබ්බනම් මතක තියාගන්න අප කරා පැමිණෙන සෑම ආවේගයක්ම නැත්තම් කම්පනයක්ම මේක දරා කියා ගන්න ඕනේ. දරා කියාගෙන සුදුසු වෙලාවෙදී අවශ්‍ය කෙනාට ධර්ම කාරණාවක් විදිහට කියනවා මිස ඒ වෙලාවෙම හැඟුම්බර වෙනවනම් ඉතින් ඒ කියන්නේ ප්‍රතික්‍රියා වැඩි ඒකෙන් ඒ මනුස්සයාගේ දැරීමේ ශක්තිය තලතුණකමක් නැහැ. තරන්න පුළුවන් මේකේ පුදුමාකාර දැරිල්ලක් තරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් විතක්කේ එනකොට ඊට ඉස්සරින් සක්කායට ඊට ඉස්සල ස්ටේජ් එකේ සක්කායට පහරක් පොඩි පහරක් වැදෙනවා නේද සයනසර උපහාසිකවේ මරණේ හුස්ම නැතු යන තැන ලාවට අර මරණේ පේන තැන ඊට ඉස්සරින් ස්ටේජ් එක කියලා කියන්න පුළුවන්ද විතක්කයට ඉස්සරින් ස්ටේජ් එක නේද කාරණා පිරිසුදු නැහැ ප්‍රශ්න පිරිසුදු ඔබ වහන්සේ දැන් ඊයේ රෑ අර විතක් Um, ජනපද විතක්ක ඒ වගේ දැන් ස්ටේජ් එකක් එන්නේ ඒිට ඉස්සරින් ස්ටේජ් එකද සවින්නන්සේ අර ලාවට මැරෙනවා මරණ දකින්න ස්ටේජ් එක වාගේ ඒ කියන්නේ සක්කායට යම්කිසි පහරක් ඇදෙන ස්ටේජ් එක නිසා. ඉතින් අර විතක්කේ එන්නේ හැටියට කොම්පෙන්සේෂන් එකක් හැටියට වගේද මම කියන්න පුළුවන් මේ ඩයිමෙන්ෂන් තුනක් ගැන මේ කතා කරන්නේ සරුවචනන්ද මේ ප්‍රශ්න විසඳනකොට කායද්්වාර, මචීද්්වාර, මනෝද්්වාර කියලා තුනක කරනවා. කායද්්වාරට හා සම්බන්ධ කාය සංස්කාර තියෙනවා, වචීද්්වාරය හා සම්බන්ධ වචී සංස්කාර තියෙනවා, මනෝද්්වාරය හා සම්බන්ධ මනෝ චිත්ත සංකාර කියලා තියෙනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. මේ සංකාර කියලා කියන්නේ ප්‍රයිමෝඩියල් ෆෝම් එක තමයි. ඒකෙන් තමයි ඔය වචනේ හැදෙන්නේ. ඒකෙන් තමයි කය හැදෙන්නේ. ඒකෙන් තමයි චිත්ත හැදෙන්නේ. ඒ නිසා අපි යම් කිසි වෙලාවක ඒක කලල අවස්ථාව දැකගත්තයි කියලා කියන්නේ තුන් පැත්තකින් දකින්න ඕන. කායේ කාය සංස්කාර කලල අවස්ථාවේ දකින්න වචනේ වචී වචනය වචී සංස්කාර වශයෙන් දකින්න ඒකේ කලල අවස්ථාවේ මල් පෝට්ටු අවස්ථාව දකින්න. ඊගාට චිත්ත අවස්ථාවල් චිත්ත සංකාර වශයෙන් දකින්න කාය සංස්කාරයගේ සංසිඳීම තමයි ආනාපානී සංසිඳලා චිවුම් වේගන යනකොට කාය සංස්කාරයන්ගේ කලල අවස්ථාව දකින්න. කායික ක්‍රියා ඔක්කොම පටන් ගන්න හුස්මෙන් ප්‍රාණෙන් ඒක සංසිඳන. ඊට පස්සේ වචී කියලා කියන එකේ සංස්කාරවල කලල අවස්ථාවම විතක්ක ਵਿਚාර දෙකයි. විතක්ක ਵਿਚාර වලින් තමයි වචනේ නගින්නේ. ਵਿਚාර මට්ටමට ගියාට පස්සේ ඒක අපේ වෙලා ඉවරයි. ඒ කියන්නේ ਵਿਚාර කියලා කියන්නේ සහ අපි යෝජනා ස්ථිර කරන එකනේ. ਵਿਚාර කියන්නේ ස්ථිර කිරීම. විතක්කය කියලා කියන්නේ යෝජනා. අපි යෝජනා මට්ටමේ දන්නවනම් දැන් මගේ වචීද්්වාරයටයි පාර හැරිලා තියෙන්නේ. කායද්්වාරයට නෙමෙයි, මනෝද්්වාරයට නෙමෙයි. වචීද්්වාරයට පැනලා තියෙනවා කියලා දන්නවනම් ආ ඒකේ මම ඉන්නේ අද්දර මේ ආපු විතක්කයට සහතික කරපු ගමන් අනුමත කරපු ගමන් ඒක සීල් එක වදිනවා. ඒක ප්‍රොඩක්ට් එකක් විදිහට දීතියි. ඊට පස්සේ මනෝද්්වාරයේ තියෙන තව වැඩපිළිවෙලක් වේදනා සංඥා දෙක. වේදනා සංඥා දෙක තුලින් තමයි මනෝද්්වාරේ ක්‍රියාත්මක වෙන්නේ. වේදනාවක් ආපුපලියට ඒකට ආශාවක් හෝ තරහවක් එහෙම නැත්නම් රාගානුසය හෝ පටිඝානුසය ඇති නොකර හිටියොත් වේදනාව නිකම්ම බොඳ වෙලා ඒක ඒක ගබ්ස වෙනවා. දෛවික උපදින්නේ නැහැ. ඒ වගේම සංඥාවක් ආව පරිදිමක සුබද අසුබද බුදුහාමරන්ත දේවදත්තද කියලා තෝරගන්න නැතුව ඒ මට්ටමෙම නතර කරාන සංඥාවත් ඇට්ටි හැලෙනවා. ගබ්ස වෙනවා. ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ නැත කරන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ මේව ළඟ කරා තමන් පැමිණුණාට තමන් ඇඟේ දාගන්නේ. තමන්ගේ පැත්තෙන් ඒකට කොක්ක ගන්නෑ. ඉතින් ඒ විස්තරේ කිව්වට පස්සේ නැවත ප්‍රශ්නේ අහන්න බලන්න. ඔයක අහන්න හදන්නේ මොකද්ද කියලා? ඒත් පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ මං හිතුවේ අර දැන් ඔබ වහන්සේ ඊයේ විස්තර කරපු විතක්ක අවස්ථාව ජනපද විතක්ක එහෙමයි. ඒ කියන්නේ මාන්නේ පුප්ප ගන්න ස්ථානයක් කියලා මට තේරුනේ. ඒ ක්‍රියාකා වචී වචී වචී කාරකම් මම කියන්නේ වචී ద్వාරේ පැත්ත ඔය කතා කරන්නේ. හරි. මනෝද්්වාරය ගැන කතා කරනවා වේදනා සංඥා ගැන කතා කරන්නේ. කායද්්වාරය ගැන කතා කරනවා ආස්වාද ප්‍රසවාස ගැන කතා කරන්නේ. ඒක තමයි ධම්මදින තෙරණාද කියන්නේ කායද්්වාරේ නොමේරි අවස්ථාව තමයි ආනාපානය කියන්නේ. වචීද්්වාරයේ නොමේරු අවස්ථාව, පොහොට්ටු අවස්ථාව තමයි චිත්තක්ක ਵਿਚාරකය. මනෝ අවස්ථාවේදී නොමේරු අවස්ථාව තමයි වේදනා සංඥා කියන්නේ. ඔක්කොම තියෙනවා හැම චිත්තක්ෂණයම. ආසස්වසාවේ මූලික අවස්ථාව තියෙනවා. වේදනත් මොනවද වගේක් තියෙනවා. විතක්ක ਵਿਚාර වගේකුත් තියෙනවා. කොයි එකටද කොක්ක ගහන්න කියන විදිහට අපි කතා කරන්නේද, හිතන්නේද, ක්‍රියා කරන්නේක් බවට පත් වෙනවා. ඕ එක පැරකට එකයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි තුනම ක්‍රියාත්මක කරන්න ඕනේ අමුද්‍රව්‍ය අපි ළඟ තියෙනවා. අමාරු තර්කයට හිතලා හිතන්න අමාරු. ටිකක් වෙලා භාවනා කරමු. හැබැයි මයික් එකට කතා කරන්න නම් টොප් එකට තේරෙනවා. මට පේන්නේ ඒකයි පෙන්වන්න ඕනලා තියෙන්නේ. අනික කටට මයික් එකට කතා කරද්දී මට කතා කරද්දී කියලා ඉතින් ඒ ඒ සංස්කාර පැත්තෙන් යනකොට අමුතුම අපි සාසනය ඉගෙන ගත්තේ නැති හදාarpු නැති පැත්තකින් ගැටේ ලියනවා. හැම වෙලාවෙම මේ මේ බඩ්ස් ඒ කියන්නේ පොහොට්ටු තියෙනවා. වචී සංකාර පොහොට්ටු තියෙනවා, කාය සංකාර පොහොට්ටු තියෙනවා, මනෝ සංකාර පොහොට්ටු තියෙනවා. කොයි එකද අල්ලගෙන කොයි එකටද කොක්ක ගහන්නේ කියන විදිහට අපි හිතන්නේද, කතා කරන්නේද, ක්‍රියා කරන්නේත් බවටපත් වෙනවා. ඒක විය යුතුයම නෑ. ඕනනම් අපිට පුළුවන් මේ සංස්කාර මට්ටමින් නතර කරපුවාම නික්ලිෂි පිරිසිදු තාම දෙයක් බාටපත් වෙච්චි නැති ප්‍රකාශ බාටපත් වෙච්චි නැති එකක් නේ එතකොට පාළුයි. එතකොට තනි. එතකොට මම මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට ගුරුත්වාකර්ෂණය එකක්වත් වැඩ කරන්නේ නැහැ. එකම ආකර්ෂණ ශක්තියක්වත් වැඩ කරන්නේ බැලන්ස් එකක්. මේ කියන්නේ නිවන නෙවෙයි. නිවනට යන්නේ ඉස්සලා අත්දකින්න අතරමැද සංදිස්ථානය. මයික් එකක් තියෙනවා. මයික් එකක් තියෙනවා. ගැහුවාම හරියන්නේ. සොයනසෙන් ලාවට මැරෙන තැන තියෙන එන එතෙන්ට එනකොට ලාවට මැරෙන්නේ සොයනස ඔබ වහන්සේ කියන්නේ 180ක් ඔබ වහන්සේ ගාවට එන කාණ්ඩයට ඔක තියනවා කියලා යෝගීන්ට. ඉතින් එතනින් වෙන්නේ ස්වාමීන් ඇත්තට මේ අපේ විශේෂත්වයක් නැහැයි කියන අවබෝධය යම්කිසි මට්ටමකට එන එකනේ. සක්කාය කතා කරන්නේ මම කියන්නම් පොඩි ජැක්කයක් විදිහට සංඥා වේදනා පැත්තව කතා කරන. විතක්ක ਵਿਚාරවත් ආස්වාස ප්‍රසවාසවත් නෙවෙයි. විඳීමක් සහ හැඟීම. මරණ හැඟීම සහ මරණ වේදනාව. ඒ කියන්නේ ඔය චිත්ත සංකාර ගැන කතා කරන්නේ. ඕකයි අර වචී සංකාර දෙක පටලවා ගන්න බෑ ස්ට්‍රීම්ස් දෙක. හරි සන්න මම කියන්නේ මේ process එකේ දැන් මේක වෙනවන්නේ සවනස. එතකොට එක මට්ටමකට අපිව මේ අපි විසින් යම්කිසි පහත් වීමක් සිද්ධ වෙනවනේ. ඊගෝ එක ටිකක් වැදෙනවනේ. ඊට පස්සේ ස්ටේජ් එක ඔබ වහන්සේ කියන්නේ අර මේ භාවනාවෙන් යනකොට හීලින් ජනපද හිතක් ඒ වගේ දේවල් අර කැඩිච්ච ඊගොයක උස්සන්නේ ඩයිමෙන්ෂන් තුනක් ගැන ඔය කතා කරනවා. ඒක ඉස්සෙල්ලා කතා කරන්නේ චිත්ත සංකාර. ඊට පස්සේ ආය අහන වචී සංකාරات එක්ක තියෙන කනෙක්ෂන් එක. ඇති කනෙක්ෂන් නැති. නමුත් ඒ තුන වෙන් කරගන්න. මේ කතා කරන්නේ මනෝ සංඛාරය අර්ථේ වේදනා සහ සංඥා අපිට තර්ජනය කරනවා උඹ මැරෙන්න යන්නේ. නැත්නම් උඹ අසරණයි උඹ ඉවරයි කියලා. ආ කමන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ මරණය ජය ගැනීමක් වෙනවනේ එතකොට. මරණේ වෙලා නෙවෙයි මරණයට වගේ හිටපු තැන මතක නැති වෙනවා, සිහිය නැති වෙනවා, ක්ලාන්ත වෙනවා ඔක්කොම වෙලා තියෙදි ගාලල්ල. ගාලල්ල. කරපන්නේ කයින් නේද? ඉන්න බැරිකමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. එමේ ඉන්නකොට ඉන්නකොට තියෙනවා මේක මේ පట్టල වෙච්ච තැනක් කියලා. මේක අසීරණ හෝ තඩමාරු තැනක් නෙමෙයි මේක කොහොමද කියලා ෆුල් ස්ටැබ්ලිෂ් ස්ටේට් එකක්. ඒක පුරුදු වුණාට පස්සේ තේරෙනවා මං ඉස්සර මේකට කිට්ටු කරනකොට කොච්චර බය වුණාද. එක්ක මේ heart attack වෙනවා කියලා හිතනවා එක්ක blood pressure කියලා හිතනවා මොනවා හරි වෙලා තක්කු මුක්කු උනාට පස්සේ මැරෙනවා නමුත් ඒකට හිත පුරුදු කරගත්තොත් මේකේ හොඳ මේ කිසිම දෙයක එල්ලිලත් නැහැ කිසිම දෙයකට හදාපාවිතිලත් නැහැ සරුංගලේ නිකන් නූල කඩලා ගියා වගේ තියෙනවා පාවෙන තත්ත්වයක් තියෙනවා මේක අත් විඳිය හැකි අත් විඳිය යුතු සත්පුරුෂ අවස්ථාව භාවනා යෝගාවචරයට බොහෝ විට හම්බ වෙනවා ආර්ථ උටි කුටිම කියන ආශාසය පන්ලා ප්‍රසවාසයට යන්නේ ඕක හරහා තමයි හිතවිල්ලක ඉඳලා තව හිතවිල්ලකට යන්නේ ඕක හරහා තමයි. සැප වේදනාවක ඉඳලා දුක් වේදනාවට යන්නේ ඕක හරහා තමයි. නමුත් අපි ඒක මගහරින්නයි අපේ හිත හදලා තියෙන්නේ. ඒකට ආලෝකේ වටලා දකින්න නෙවෙයි. ඒ මොකද හේතුව බීතිකාවක් අපිට තියෙන එක පිළිබඳව. ෆෝබියා එක. ටික ටික ටික ටික යනකොට වෙලාවකට හම් වෙන්න පටන් ගන්නවා ඊට වැඩිය ටික හත හිත ටෙන්ෂන් වෙනවා බය වෙනවා නමුත් ඉන්න පුළුවන්. අනිදා ඊටත් වැඩිය ඉන්න පුළුවන්. ඔහොම ඔහොම පුරුදු කරන පුරුදු කරන ගියාම අපිට තේරෙන පටන් ගන්න මේ සංක්‍රාන්ති අවස්ථාවේදී කලබල නොවී සිටීම තමයි සත්පුරුෂකම. මේක පුරුදු වුණොත් ඇත්තටම කලබල අවස්ථාවේදී තමන තමන් කරගන්න පුළුවන් ලොකුම වෛද්‍යයත් ඒකයි. තලතුණකමත් ඒකයි. ඒකම යෝගාවචරයේ නොසලෙන ගතියක් වාටපත් වෙනවා. ලාභෙට, පාඩුවට, කීර්තියට, ප්‍රශංසාවට, සැපට, දුකට, යසත, තායසතට. මේ ගතිය සතිය උගන්නකොට සතිය ලකුණක් විදියට උපේක්ෂාවේ ලකුණු ඇත්තටම සතියට දාලා පෙන්නන්නේ choiceless awareness කියන. මොන්න මායම දාගෙන ආවත් දේවල් පිළිබඳව තේරුමකින් බේරුමතර දැනගන්න මට්ටමින් නතර වෙන්න. gadu ගණෙන්න එපා. ඇලත ඇලත් ඇලර්ජික් වෙන්න එපා. දැනගෙන ඉන්න. ඉන්න ඉන්න තමන් ඒක මාස්ටර් කරනවා නැත්නම් මේ වශී කරගන්න පුළුවන්. නමුත් අපේ සම්මත ලෝකයේ හැටියට බලනකොට මේක බය අඩු ගතියක්. යමක් නොකර හිටියොත් එහෙම මේ මේ ඇයි ඔය කලබල වෙච්චලා ඇයි ඕක මෙලට ඇයි දොස්තර කෙනෙක් ගාඩ කෙනෙක් නැත්තේ ඇයි නැකතක් බැලුවේ නැත්තේ ඇයි අංජනමක් කරියේ නැත්තේ කියලා මිනිස්සු කලබල කරනවා. ඒකද අංජනන් අරින්න පුළුවන් නොඇරින්න පුළුවන්. ලෙඩ වෙච්චාම ඒ අනිවාර්යයෙන්ම අංජනම් බලන්න ඕනේ දොස්තර ගාඩට යන්න ඕනේ කියලා කිසිම කිවිසුමක් නැහැ. නොකර ඉන්න පුළුවන්. බුදුරජාණන් කියන්නේ මං ගැන පොඩ්ඩක් විශ්වාස කරපන්. බුද්ධ ධම්ම සංඝ විශ්වාස කරලා වැඩිම වෙනවනම් මැරණ එක නෙවෙන්නේ. ඕන දෙයක් වෙයි. ඕන ඕන ගිනි අඟුරක් වෙච්චා වෙයි කියලා කරන එකයි තියෙන්නේ. ඉතින් මං කියන්නේ ඔතෙන්දී ගෑණියෙක් මිනිහෙක් වෙන්න ඕන. ඕන ඕන කුජීතුවක් වෙච්චා කියලා හර මත උකක් තියලා සූදු කෙලින්න මිනිස්සු ඉන්නේ. ඒ තරමට මේ ජීවිතේ තියලා ගහන්න වෙනවා. එළයි රතින් වහගෙන ගෙදර යනවා. අවුරුදු කාලේ එහෙමයි ගෙදර යන්නේ. එතෙන්දී ඔය ගෙන ආපු දේවල් නම්බුකාරකම් ගණන්කාරකම් අය ඔක්කොම ඉවරයි. ගහනවා අන්තිම තූට්ටුවට තියලා කොසූදු කෙලිනා වගේ කරපු දවසේ තේින්න පටන් ගන්නව නැති වෙච්ච දෙයක් නෑ ඔය ඔය ඔක්කොම පස්සේ හම්බ වෙච්ච දේවල්. manussකමේ තියෙන මූලික தত্ত্বවලට යන්නේ අන්න අර කරා තමයි. එතකොට ඇති වෙන ප්‍රතිශක්තිය ඇති වෙන ආත්ම විශ්වාසයේ කවුරුත්ම තරඳා පවතින එකක් නෙවෙයි. තමා තුලම තියෙන එකක්. අපි ඒක කවදාකවත් මේ සමාජිකත්වයේ දීලා නැහැ. අපි අපි নানা ප්‍රක්‍රම වලින් ඉතින් යන්න දෙන තු වහලා තියෙන්නේ මේක. රක්ෂණ සංස්ථාව දාලා බැංකු දාලා දරුවෝ ඇති කරන පොත් ලියලා නම් ඇති කරන අනම්මනම් කරලා කවදාවත් ප්‍රകൃතියට යන්නේ නැහැ. ප්‍රകൃතියට ගිය දවසේ තේරෙනවා මේක <clears throat> බලාගෙන ඉන්නවා අපි ගෙදර එනකම්. අපෝ ගිය දවසේ එයා විතර සතුටු වෙන කෙනෙක් නැහැ. යන්තම් ඇති නන්නත්තර වෙලා රත්යාදු ගහලා ගෙදර ආවයි කියලා. ඒක නිසා ඒක තමන්ගේ නිවහන වෙනකම් භාවනා කරන්න. ලේසි නෑ. මේක තමයි ලොකුම දානේ. දස දාන වස්තුවත් අනම්මන නෙවෙයි මෙන්න මේකට ගිය වෙලාවේ ඔන්න ඕන දෙයක් වෙච්චාවයි කියලා කාය ජීවිත ආසාව දීලා දාලා මේක කරන්න පුළුවන් නම් ඉතින් සෙල්ලක් අරයි. ඉතින් බාල දක්ෂිකාවක් බාල දක්ෂෙක් තමයි. එතකොට මේ භික්ෂු භික්ෂුණී එහෙම නැත්නම් ශාක්‍ය පුත්‍ර කියන නමට ගැලපෙනවා. අපි තාම නෑ ඒකට ලෑස්ති අපි තාම හෙට්ටු කරනවා. මර බයරතරී පුතුන් විශ්වාස නැහැ. සත්‍ය විශ්වාසය නෑ තමන්ගේ ශක්තිය විශ්වාස මදි තාම. හැබැයි එහෙම එහෙම උනාට ඒක පාඩුවක් නෑ ඩිස්කලිෆයි වෙන්නේ නෑ. ටික ටික ටික ටික මේක ගැම්ම අල්ලනවා. පන්නරේ tietිය යෑම තමයි ඔය කියන එක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. වෙනවාමයි ඒක නම් මට 100 200ක් ෂුවර්. ඔය යන ගමනේ අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා දකින්නවාමයි. මඟ අරින්න නම් දැන් ක්‍රමයක් නැහැ. මොකද ඒ තරමටම මේක එල්ල වෙලා තියෙනවා. තාම හරි ඒක ඇතුලේ පොඩ්ඩක් මේ ගහන ගතිය තියෙනවා. එල්ල වෙච්ච දාසේ තේරෙයි. ඈ? සිසුපිනා වෙනකොට අරකින් මේකට දෙකට බයිපෝලා වගේ පණින එකක් නේ තියෙන්නේ. ඉතින් ඈ? නෑ ඒක තමයි ඇත්තටම සද්ධාවකින් තොරව එහෙම නැත්නම් මොකද්ද මේ වෙන දේ මොකද්ද කියලා පාලවකින් තොරව අනිවාර්යයෙන්ම අපි ඔක බුද්ධි විඳිනවා දැනට. බුද්ධි විඳපහම එක අපි අභාග්‍යයකට යන්නේ පාලනයකින් තොර, හැදියාවකින් තොර මේ ගොනුවකින් තොර සිද්ධි වශයෙන් කරන්නේ. බුදුජානන්සේ කියනවා මේක මගාරින්න ක්‍රම හැදුවට මගාරින්න බෑ මේක ලෝකේ ස්වභාවය. ඒ නිසා ඔබ ඔකට සද්ධාව පිහිටුවගෙන සීලෙක ඉඳලා සතිය තුලින් ඕක අත්දකින්නේ කියලා. අත්දකපුවම වෙන්නේ ඒක අර සදාචාර ආලෝකයේ ඇතුලේ සිද්ධ වෙන්නේ. සිද්ධ වෙනකොට වෙස්ට් එකේදී සයිකෝതെරපි කරනකොට මෙයාට සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨිය කඩලා යන එකනේ. ආත්ම විශ්වාසය කැඩලා ඔක්කොම නන්නත්. අර ආයේ සක්කාය දිට්ඨිය තහවුරු කරලා ගෙදර ගිනිය යවගෙන කරන්නේ වෙස්ට් එකේ. ඒක නිසා දැන් ලියලා තියෙන පොතක් සයිකෝതെරපි without the self කියලා. ඒ කියන්නේ සයිකියාට්‍රිස්ම දන්නවනම් self එකක් නැහැ කියලා. එයා දකිනවා මේ මිනිස්යාට සත්‍යයක් වැටහිලා තියෙනවා. ඒ ලෝකෙට කියනකොට පිස්සු. ඒ මිනිස්යාට මේ ලෝකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ලෝකේ තියෙන සදාචාරය කියන එක මිනිස්සු ඉම්පෝස් කරපේකක් නෙමෙයි. ඒකට අභියෝග කරන. හැබැයි අභියෝග කරන අහිංසකව. මොකද මානසික තත්ත්වෙ නිසා. හරියට කියන්න හදන ඕක 100%ක්ම පිස්සු නෙවෙයි. පිස්සු ලෝකෙට නම් පිස්සු තමයි. නමුත් බුදුහාමුදුරු හිටියනම් බුදුහාමුදුරු බලන්නේ මේ මනුස්සයාට කොහේද ක්‍රැක් එකක් ගිහිල්ලා තියෙන්නේ. ක්‍රැක් එකෙන් පේන්නේ ආලෝකයක්. නිසා සයිකෝതെරපි without the self බලනකොට මේකේ ගත හැකි එහෙම නැත්නම් පෙන්නන දුක්ඛ සත්‍ය පිළිබඳව මග පැහැර නොහැර හැරිය නොහැකි සත්‍යයක් පේනවා මේකේ. පිස්සට පිස්සු සනීප කරාට දුක්ඛ සත්‍ය නෑ කියන්න බෑ. ඒ පිස්සටත් කියන්න ඕනේ උඹ 100 100 සනීප කරන්න කොහොමඩක්වත් බෑ. අඩු ගන්න එක පිස්සට නෙවෙයි පිස්සු සනීප කරන එක න දැනගන්න. ඒකල මේ ලෝකේ ස්වභාවයක් කියලා. ඒක නිසා මේ ඔය සාරච්චන්ද්‍ර මහත්තයා පොතේ ඒකෙ පෙන්නලා තියෙනවා බුද්ධ චරිතයේ බෝධිසත්ව චෛත්‍ය අරගෙන හැම බෝධිසත්ව චරිතයකම විශේෂයක් තියෙනවා ඒ මොකක් හරි පිස්සුවක් ඉඳ තමයි කියලා. එක එක නම් දාලා තියෙනවා. මේ බුද්ධ ඥානසුන මේ චර්චිතයේ තියෙන කිසොෆෙනික්. මේකේ තියෙන බයිපෝලා. මේකේ තිබුණේ මේකයි මේකයි කියලා දාලා තියෙන හරියට කේන්ති යන මිනිස්සු බහිනවා ඒකට. ඒකල ප්‍රිෆේස් <laughs> එකේ ලියලා තියෙනවා once upon a time there were no psychiatrists. ඒක ලෙඩ. ලේබල් එකේ ලෙඩේ තියෙන්නේ. ලෙඩේ තියෙන ලේබල් එකේ. අපි මේවා ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් විතර ගන්නවා නම් මාරු වෙන දෙයක් විතර ගන්නවා නම් මං කියන්නේ ඒක ලෙඩාට පිස්සු සනීප සනීප වෙනවායි කියලා. නමුත් ඕගන බීචිකාවක් ඇති කරන දෙයක් නෑ. කොච්චර බුදුර පහනවත් පිස්සු ඉන්නවා ලෝකේ ඕක. වෛද්‍ය විද්‍යාවේ තැක නැති කරන්න පුළුවන් කියලා. හැබැයි යන්නේ එහෙම එහෙම ෆ්‍රේම් කරන්න හොඳ නැහැ. ප්‍රේම කරපු ගමන් නිත්‍ය සංඥාවක් ඇති වෙනවා. අපි මේක හිතාගන්න මේ අනිත්‍ය සංඥාව වෙලාවක අපි රාග වුණාට වෙලාවක ද්වේෂය උදේ රාත්‍රියට රාග චරිතය කියලා කියනවා. උදේසට මෝහ චරිතය හැන්දෑව වෙනකොට ද්වේෂ චරිතය. තමනි දවසේ ළමා කාලයේ මෝහ චරිතේ මධ්‍යම යුගයේ රාග චරිතය අවසන් වෙනකොට ද්වේෂ චරිතය. කවුරුත් වයසට යනකොට ඉතින් ටික ටික තද වෙනවා. ඒකල කියන්නේ මේ මට සලකන්නේ නැති නිසා මම අරකයි මේ අරකන්නේ නැති නිසා කොරගත්ත මරිකන් හින්දා. ඒකට වෙලා තියෙනවා. ඒක පිළිගන්නලා ඇති නෑ. මේ වාපිච්ඡම් කියන එක අවස්ථාන රූප බෙදලා පෙන්නලා දෙන දවසේ හැටියට, ඍතු හැටියට, වයසේ හැටියට ඊක දිහා බලනකොට hina වෙන්න පුළුවන්. නාකිටතර කිර තෙයි කාටත් ඔය ටික වෙයි කියලා අපිත් ඔය කියන්නේ. නිසා භාවනා කරන එක්කනට මේ හැම ලෝකේ සිදුවෙන ඒ අතුරු සංසිද්ධියක්ම අරගෙන මේ භාවනාවට දාලා බලනකොට පේනවා මේ ලෝකයේ මේක තියෙනවායි කියලා කිව්වට මගෙන් පරිබාහිර එකක් නෙවෙයි ඕක මයි ළඟ තියෙන එකක්. ඒ මිනිසයා ඒකට දැන් වින්දට මම ඒක ඉක්මවලා නැහැ. මමත් හෙට ඔතේට එනවා. ඉතින් මම කොහොමද මනස ලැජ්ජ කරන්නේ මන්ට පාත් කරන්නේ? මේ මගේම ප්‍රකාශයක් මේ තියෙන. මගේම ස්වරූපයක් මේ තියෙන කිව්වම පුළුවන් විදිහට උදව් කරනවා මිසක්කා උසස් පහත් ભેද, ඥාන පිරිමි ભેද, ඒව මොකක්වත් නැහැ. ඒකනේ බුදුරජාණන්සේ කට ඇරලා කිව්වේ මම මිනිස්සෙක්. ගාන්ධාරයෙක්ක්, දෙවියෙක්ක්, බ්‍රහ්මයෙක්ක් නෙමෙයි කියලා. ඉතින් එතෙන්ට යනවයි කියලා කියන්නේ සාමාන්‍ය common sense වගේ පේන්නේ ලේසි නෑ. අපි ප්‍රകൃතියට යනවයි කියන එක ලේසිනේ අපි අපි ගෙනාපු හැදියාවත් එක්ක හරියට හුරස් වෙනවා. අපිට දැන් දෙන හැදියාව පැත්තක තියලා මේ ප්‍රകൃතිය නම් ප්‍රകൃතියට එන්න හරි. හොඳයි අපි එහෙනම් අද එකමාරකට වැඩි කාලයක් කරන් තියෙනවා අපි ධර්ම සාකච්ඡාව මෙතන නැත කරන අපි නැවත හතරට මෙතන රැස් වෙනවා මේ පරියන්කයක් සඳහා අද කමඨාන් සුද්ධ කිරීමක් නැහැ